ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ තුන්වෙනි දවසේ අද අපේ ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට අපි කාලය වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සැසිවාරයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහ ඊටම කෞරවයෙන්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඉල්ලා සිටිනවා. ගෞරවනීය අපේ ලොකු හඳුන් වහන්සේගේ අවසරයි පින්නතුනි. පළවෙනි ප්‍රශ්නේ. ආනාපාන සතියෙන් සිත සමාධිගත වූ පසු විදර්ශනාවට සිත නැවත හසු කරගන්නේ කෙසේද? නැවත හුස්ම රැල්ලේ ස්වභාවය සිතීම හරිද? ආනාපාන සතිය කියන්නේ විපස්සනාමයි කියලා ගත්තාම ප්‍රශ්නේ නැහැ. ගොඩනෙක් හිතානින්නවා මේ ආනාපාන සතිය කියන වචනේ සමතේට සමාන කරලා ඒ මෙතනකේ වැරද්දකුත් නැහැ. නමුත් ඒකට හොඳම උත්තරය හම්බ වෙනවා ප්‍රශ්නෙට. ආනාපාන සති සූත්‍රය කියවනකොට බුදුරජාණන් කියනවා ආනාපාන සතිය වඩනවා නම් රහත් මාර්ගය දක්වාම පාර තියෙනවා. ඒකෙදී ආය අතෙන්ද සමතේ මෙතෙන්ද සම විපස්සනාව හැරවිලා අවශ්‍ය කරන්නේ නිසා ආනාපාන සතිය බලනවා නම් දිගටම ඒක යොමු කරවන්නේ විපස්සනාවටමයි. විම කරවන්නේ රහත් මාර්ගය සඳහාමයි කියලා හිතන්න. ඒ නිසා ආනාපාන තියෙනකන් ස්වභාව ලක්ෂණ වශයෙන් හෝ ආකාර වශයෙන් හෝ එව නැත්නම් ඒක නැති බව වශයෙන් හෝ දිගට මේක හිත පවත්තන තාක්කල් භවනා පිටින් පිට යන්නේ. මේ අතරමැද මේ සංකරතා ඇති කරගන්නේ මේක සමථ විපස්සනාට හරවන්නේ කොහොමද? කායන පසන වේදනන පසන හරවන්නේ කොහොමද? වේදනන පසන චිත්තාන පසනට හරවන්නේ කොහොමද? ඒ මේකක් යෝගාචරයෙන් අපේක්ෂා කරන්නේ ආනපාන සතිය වඩන තාක්කල් ආනපාන සතිය මුලක් ගහක මුලක් මොජාව තියෙන දිහාට හොයාගෙන නැටි ආ දන්නවා. වගේ ආනාපාන සතියට මුල් තැන දෙන්න. එතකොට ඒක තමන්ගේ වගේ ඒක භාවනාවේ වගකීම් බාර ගන්න. ගත් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස සංසිදී ගිය විට සමාධි තත්ත්වයටපත් වේ. ඒ තත්ත්වය සුදු පැහැතිව හා ලා කොළ පාට කහ පාට වැනි පාටින් දැකිය හැකිය. ගරු ස්වාමින් වහන්සේ එය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. නබනේ සංසිඳුණාට පස්සේ එන දේ පවිතට එක තලයක් නෙවෙයි කියලා හැඩතල රාශියක් තියෙනවා. ඒ හැඩතල රාශියම දකිනකම් එක එකක් විසඳන්න ගියොත් වෙන්නේ මොකද? ගිය භාවනාව කැඩෙනවා. එනිසා භාවන සතියට අනපන සතියට යන්න වර එක වර්ණ සටහන් වගේ පෙනේවි. වර එක සහැල්ලු බව පෙනේවි. වර එක මේ සද්ද ඇහෙනා වගේ ඇතුලෙන් එන සද්දයක් වැටේවි. වඩ පුපුරු ගන්නවා වැටේවි. චම්පන චංචල වැටේවි. ඒ කොයි එකෙන් ගියත් එක එක දවසට පටන් ගන්න සංඥාවල හැටියට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ එකක් අරගෙන ඒක විග්‍රහ කරන්න යෑමෙන් වෙන්නේ මොකද්ද? ඒකම ස්ථාවර කරගන්න හදනවා අනික ඒවට එන තේින්ද ඇහිරෙනවා. ඒ නිසා එක එක දවසට දන්න ක්‍රම සහ විදි අනුව තමන්ගේ දැනුමුතුකම් වල හැටියට පටන් ගත්ත අරමුණ ගෙවෙන කම්ම යන්න කවදාකවත් දෙකක් දකින්න හම්බෙන්නේ හැමදාම අලුත් එකක් තමයි දකින්නේ. ඒ තරම්ම ඒකේ මුණක් තියෙනවා. ඒ මුණක් දකින්න දකින්න තමයි මේ ප්‍රතිශක්තියක් ඇති වෙනවා. මේ මේ ශාලාවට කොයි දුරෙන් ආවත් එකම ශාලාව බව තේරෙන්න කීප හැමදෙරෙම ඇවිල්ලා තියෙනවා. අඩුවනේ කීප දොරකින් ඇවිල්ලා දැනගන්න ඕනේ මේ ශාලාවට ශාලා පොදු ස්ථානයක්. හැම පැත්තෙම එන්න පුළුවන් කියලා. ඉතින් අපි මෙතන බෝඩ් එකක් ගහලා තියෙන ඉස්සරහතරෙන් එන්නේ කියලා. ඒක ඇත්ත. ඒ කියන්නේ මේකේ ගුණයක් ඇති කරගන්න බෝඩ් එකක් දාලා තිබුණාට කොයි දෙෙමුත් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන්නේ ආනාපාන සතිය සංසිඳලා ආධුනිකයේ ප්‍රකාශයක්. යම් කිසි කෙනෙක් ඒකට විවෘත මනසකින් හැම පැත්තෙම ඇතුල් වුණා නම් ඒ පුදුමාකාර පැතිකඩ රාශියක් තියෙනවා. ඒක නිසා මේක විග්‍රහ කරන්න යන්න එපා. මේක විග්‍රහ කරොත් මේක අල්ලගත්ත වෙනවා. අනික් කෙවට දුර ඇහිරෙනවා. නිසා හැමදේම ඉඳ හැමදාම ආධුනිකෙක් විදියට නවකෙක් විදියට ආනපන සතිය වඩන්න වඩනකොට ඊයේ පැතිකඩ රාශියක් තියෙන බව වැටහෙනවා. දැන් අපි යාළුවෝ වගේ කතා කරගෙන හිටියා දැන් ආනාපාන සතියෙන් සමාධියට යනකොට දැන් සමහරක් කියනවා රූප වගේ දකින්න ඕනේ කියලා. එකක් කියන්නම් මම හොඳටම දකිනවා කට්ටිය කතා කරගෙන ඉන්නවා. කරුණාකරලා නතර කරන්න. මට යකා එනවා ඒ වෙලෙට. මම මෙච්චර වෙලා ගනිදී ඔය දන්න දන්න කට්ටිය අනික් කට්ටිය රොම ගන්නවා. ඕන්නේ අපි පළවෙනි දවසේම කියන්නම් සාකච්ඡාව මයිත් එක්ක විතරයි. ඔය එක්කෙනෙකුට ඔකත් ඒ නිලතලේ දීලා නැහැ. ඒක පවත්තන්නත් එපා. ඒව වමාරන්නත් එපා මෙතන. එතකොට නම් මට හිතෙනවා මෙච්චර ලස්සන මේ කරගෙන යනකොට එක එකන පැය වෙන්න හදනවා. ඒක නම් ටොක්කක් අයිනවම හිල් වෙන්න. අපි අපච්චි කියන්නේ හුජ්ජ වෙන්න කියලා. අඩපත් ටොක්කක් අයිනවම හුජ්ජ වෙන්න කියලා. ඒකට මම හරි දක්ෂයි. මම කිසි ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැහැ. ඔය අනන්ද හදන්නේ සාකච්ඡාව. මේකට සරලව යන්න හරි. කරුණා කරලා දීලා දාන්න අවශ්‍ය ප්‍රශ්නක් තියෙනවා. ඕක විශේෂ දුර්ලභකම තියෙන කාන්තාපක්ෂී පරිස්සමෙන් ගරු ස්වාමින් වහන්සේ මා පෙර වතුර මලක් වතුර මලක මෙන් අත්දැකීම පිළිබඳ සංසදාවත මුලින් ඉඳලා මුලින් ඉඳලා අවසන්යි ගරු ස්වාමින් වහන්සේ මා පෙර වතුර මලක මෙන් අත්දැකීම පිළිබඳ ස්වාමින් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණු පසු එය නැවත මතක් කරන විට කැන්වස් එක බලන්නේ යයි යන පදයේ කීමෙන් මට නැවත එම අත්දැකීමට යාමට හැකිවිය. මීට වසරක පමණ කාලයකට පෙර මම මෙවැනි අත්දැකීමක් ලැබීමි. එය ඊතා කෙටියෙන් ලියතොත් මා ආනාපාන සතිය බලමින් සිට වෙහෙසක් දැනුන නිසා ඇලුනේ. එවිට ඊළඟ මා දන්න අවස්ථාව මම නාමින් නාමින් සිටි වතුර වැටෙන සද්ද ඇසි. එවිට එකපාරටම මම මෙතෙන්ට ආවේ කොහොමදයි වැනි දෙයක් හැඟුණි. එවිට දර්ශනය වරහන් තුල ඇස අතුරුදන් විය. නමුත් වතුර වැටෙන මෙන් සද්දය ඉතිරි විය. ඊළඟ මොහොතේ සද්දේ හඳුනා ගැනීමේ හැකියාව නැතිවිය. සංඛ්‍යාව නැතිවිය කියලා වරහන් ඇතුලේ දෙන සංඛ්‍යාව වගේ පේන්න මට සංඛ්‍යාව නැතිවිය. එවිට සංඥාව සංඥාව අසංඥාව වෙන්නේ. අසංඥාව වෙන්නේ. සංඥාව නැතිවිය. එවිට මම යන්න යන්නත් හෝ මෙහි යන්නක හෝ පනවාදිය නොහැකි විය. කෙටියෙන්ම ප්‍රශ්නය අහතොත් මෙය රත්තරන්ද නැත්නම් ජරාවමද? මෙයට මට නැවත යාමට නොහැක නමුත් මනෝමය රූපය අතහැරුණ විට ප්‍රශ්නයකට කඩා වැටේ. හෝ කුඩා වී අතුරුදන් වන බවක් දැනගත හැක. ප්‍රශ්නයකට හරියද? ප්‍රපාතයකට එන්නේ නැත්නම් රූපය අතහැරුණ විට ප්‍රපාතයකට කඩා වැටි. පේන එක්ක ප්‍රපාතයක ප්‍රපාතයකට කඩා වැටි. ඕ කුඩා වී අතුරු දන්වන බවක් දැනගත හැකිය. අතුරුදන් වීමක් මිස අතුරුදන්ව නැවත පැමිණීම අධ්‍යක ඇති බවට ෂුව නැත. මා සාමාන්‍යයෙන් දිනකට පැය 8ක් 10ක් නිදා ගැනීම නිදා ගැනීම නැතුවම බැරිය. මේ දිනවල ඒ නිින්ද ප්‍රමාණය නැති නිසා සිත චිත්ත රූප වේගයෙන් මවන බවකුත් අතුරුදන් කරන බවකුත් මානසිකාරේ ප්‍රමාද ගතියකුත් දැනේ. නිදි වැඩිම ප්‍රතිපදාවේ කොටසක් බව මට සූත්‍රවල හමු ඇති නිසා මම මෙය වැඩි ගණන් නොගෙන බලව මොකද වෙන්නේ යන හැඟීමෙන් ඉදිරියට කරගෙන යමින් සිටී. දරු ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ කරුණාකර අවවාද කරා. අහගෙන ඉනකොට ජවනිකා තුනක් කතා කරනවා. එකක් තමයි අර ඉස්ලාම් ප්‍රශ්නේ අහලා වතුර වැටෙන සාද්ද වගේ දෙවෙනි එක මට හිතෙන හීනක විස්තරයක් කියන්න හදනවත් පසුවිම ලස්සන නැහැ. තුන්වෙනි එක කියනවා දැන් මේ කාලේ නිින්ද පිළිබඳව නැත්නම් මේ අඩුවීම් පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් මේක මොකද්ද විස්තර කරන්න ඕන කියලා පැහැදිලි නැහැ නිසා ඉදිරිපත් කිරීමේදී අපි සාකච්ඡා කළ යුත්තේ මේ පෙන්වන්න හදන චිත්‍ර තුනේ මට අහුනේ චිත්‍ර තුනයි පැතිකඩ තුනයි මොකද්ද කියලා කියනවනම් ඒක ලේසි මේක මේ දිග වැලම ගත්තොත් හරි අමාරු විග්‍රහ කරන්න. ඒ නිසා ප්‍රශ්න කරු කැමති නම් මේකෙදි මොකද්ද මේක ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් විග්‍රහයක්ද නැත්නම් Tamange අත්දැකීමක්ද? නැත්නම් මේ ජවනිකා තුනෙන් කොයි එකද අපි මේ වෙලාවේ සාකච්ඡා කරගත්තොත් හොඳ කියලා ඉස්සලා වඩු ගන්න ප්‍රමුඛතාවය ඉල්ලලා දෙනවනම් ලබලා දෙනවනම් ඒක ලේසි කියලා මම හිතනවා. නැත්නම් සංකර වැඩි මේ ඉදිරිපත් කිරීම ෆ්ලෝ එක නැහැ. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නේ. පිටිපස්සට එනවද මම කතා කරනවා එනවද පිටිපස්සට? මේ වොලියුම් එක වැඩි කරන්න පුළුවන්ද නැත්නම් ලඟ වෙලා කතා කරන එක වඩා හොඳද? මැක්සිමම්. එහෙනම් මම උත්සාහ කරනවා තවත් ලඟ වෙලා කතා කරන්න. නෑ මේ මේ මම ඒකට මට මේ හැද හැඩ ගැහෙන්න ලේසි. එහෙමයි. ඊයේ ධර්මදේශනාවේදී ස්වාමින් වහන්සේ සඳහන් කළා සිත වඩාත් විසිරෙන්නේ ඇස රූප දැකීමෙන් ඇතිවන සංකල්පනා මොනවා කියලා. නමුත් මට තේරෙන විදිහට වඩා සිත විසිරෙන්නේ මනසේ අනිච්ඡානුගතව ඇතිවන සිතිවිලි ඔස්සේ දිවයාම නිසායි. මේ හරිද වැරදිද කියලා පහදා දෙන්න. ඇත්තටම මේ රූප දැකීම හරහා වෙන්නේ දකින්න රූපෙත් එක්ක ඉන්නවනම් විපස්සනාව යනවා සතිය පිහිටනවා රූපේ දැකීමත් එක්ක මනස මේක ප්‍රපංච කරන්න ගන්නවා ඒ දකින්න රූපය පිළිබඳව මාති මතාන්තර ඉදිරිපත් කිරීම අතීතයේ සංසන්දනය කිරීම මනාපමනා පහල කිරීම නිසා මනස එහෙම නැත්නම් මනෝ විකාරයකට හිත යනවා මනෝ ලෝකයකට හිත යන නිසා මනස තමයි අරගෙන යන්නේ ඒ තාක්කල් යෝගාවචරගේ පාලනයකුත් නැහැ සතියකුත් නැහැ ඒක නිසා <clears throat> ඇහැහරා තමයි ගොඩාක් අපිට ගොදුරු හම්බෙන්නේ ඒ ගොදුරු නැවත වමාරා කැම සිදු කරන්නේ මනසේ ඒකට යුත් තියා බලනකොට මනස තමයි ඇත්තටම අසික්කිතම දේ. හුඟක්ම හැසිර නැති එක. නමුත් මනසට ගොඩක්ම ගොදුරු ලැබලා දෙන්නේ රසමසෝල් ලැබලා දෙන්නේ ඇයි? ඊගාවට කනේ, ඊගාවට නාසයෙන්, ඊගාවට දිවෙන් කය තමයි අන්තිමට තියෙන්නේ. ඒක නිසා මේ නොදැමුණු මනස ලැබෙන හැම ගොදුරක්ම නැවත වමාරාකෑමක් කරනවා. නැත්නම් ඒක ආලවට්ටම් කරනවා. උපමට්ටම් කරනවා තමන්ගේ රුචි අරුචිකම් අනුව. ඊට පස්සේ ඉතින් එහාට ඒ යෝගාචරය දිගටම ඉන්නේ මනෝලෝකේ. ඊගාට ආයේ රූපයක් දැකලා අපි රූපෙන් මනෝ ලෝකයට ගියාට පස්සේ ඒ රූපෙ දිගේ මේ යන්නේ නැතුව වෙන රූපයක් ආවොත් වෙන සද්දයක් ආවොත් දකින්නකොට මේ ඊගාව රූපේ දකින්නකොට මේ ඊගාව සද්ද අහනකොටම අපි නැවතත් මේ තියෙන ඉන්ද්‍රිය ගෝචර තත්ත්වයටපත් වෙනවා ඊට පස්සේ ආයේ ඒක දිගේ සැලසුම් කරන්න එහෙම නැත්නම් සලකා බලන්න සංසන්දනය කරන්න මතක තබා ගැනීම කටයුත්තකට යන නිසා චිත්ත විද්‍යාව ගත්තොත් චිත්ත විද්‍යාවේ පළවෙනි චිත්තක්ෂණ දෙක තුන විතරයි පිරිසිදුට දුවන්නේ ඊට පස්සේ අභාවිත මනස මනෝපුබ්බංගම මනෝසිට මනෝමය දෙයක් දිගේ යන්න පටන් ගන්නවා භාවිත මනසක් නම් ඒක හරවලා ගන්න පුළුවන් වෙන දේ දැන ගන්න පුළුවන් අභාවිත මනසක් නම් හරුගලේ නූල කඩලා ගියා වගේ ඉතින් ඊට පස්සේ කොහේ යනවද මොකක්ද විශ්වාස නැහැ ඒක නිසා මනස තමයි මේ නාම ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වැඩියම ගොදුරු වැඩියම අරමුණු වැඩියම සංඥා ලබලා දෙන්නේ ඇහැ කියන එකයි මම අදහස් කරන්නේ. ඒක තමයි මේ දේශනාවේ සඳහන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේ පර්යංක භාවනාවේ යෙදී සිටියේදී ලා කොළපැහැති වලලු චක්‍රාකාරව කැරකැවෙමින් කේන්ද්‍රය දක්වා කුඩා වී යන අයුරු දුටිමි. ඉන්පසු එසේම වෙමින් තිබේදී කේන්ද්‍රයේ ඊට කුඩා සියුම් අන්තු රාශියක් එකතු වෙමින් ගෞතම බුදුරජාන් වහන්සේගේ හිඳි පිළිමය එතුලින් මතුවී පෙනෙන්නට විය. මොහතවල් කීපයක් එම දසුණෙන් ඊටමත් සන්තුෂ්ත වූ පහන් හැඟීමක් දැනුණු අතර භාවනා විශේෂයට ඊටමත් ආධුනික මාහට මෙම නොදනුවත් අනපේක්ෂිත දසුනේ ප්‍රතිස්පන්දනයේ වැඩිවීමත් සමග නොසන්සුන් භාවයක් දැනුනි. මේට පසු යලි ආනාපානයට ගිය අතර නැවත සිත අරමුණු කර ගැනීමට හැකි විය. ස්වාමින් වහන්සේ නිවන් රූප පෙනීම හා භාවනාව අතර ඇති සම්බන්ධතාවය සම්බන්ධතාවය කුමක්ද? ඒවා දැකීමෙන් යෝගාවචරයාගේ අරමුණ සමාධිය නොවෙනස්ව පවත්වා ගන්න කෙසේද? ඔබ වහන්සේට මහත් ඵල මහත් පිං. මේ ලියුමටම උත්තර දුන්නොත් මේකෙන් පෙන්ලා තියෙන්නේ හොඳ පැත්තක්. ආලෝකයක් දැකලා තමන් අදහන ශාස්ත්‍රුන් වහන්සේ දැකලා පහන්නකින් පහළ වෙලා නමුත් මේ යෝගාවචරයාගේම මොකද්ද ක්‍රමයකින් ආය ආනාපානට ගිහිල්ලා තියෙනවා ආනපන ගියාට පස්සේ ආයසරයක් ආනපන ගියන්න පුළුවන් වෙලක් තියෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා මේ වගේ බොරු වලවල් වල නොඇටි වලවල් වල නොඇටි මං යන්නේ කොහොමද කියලා. ඒ නිසා හොඳටම දන්නවා. ඊට ඉස්සෙල්ලා මේ පෙනිච්ච ආලෝක වලට යම් විදියකට පහන් නැගීම සුසුසු සුබ සංඥා පහළ වුණා නම් ඒක බාධාවක්. මට යනවනම් යන්න තියෙනව දැක්කට ගණන් ගන්න නැතුව යන්න පුළුවන් නම් හොඳයි. අන්නේ යන්නේ නැති වෙන්න මම මොකද කරන්න ඕනේ කියන යහ ප්‍රශ්නයක් මේක ඇහෙන්නේ. උත්තරේ ඒකෙම තියෙනවා. මේ තරම් වටිනා දර්ශනයක් එක දසක් කිව්වේ භාවනා කරලා කොහොමද බුදුහමර දකින්න කියලා මගෙන් ඇහුවේ. ඒකේ දැන් මේ දැකලා කියනවා ඊට පස්සේ නොදකින්නේ කොහොමද කියලා. ඒ කියන්නේ බුදුහමර නොදකින් කියන එක නෙවෙයි, දන්නවා මේ අතුරු පාරක් යන්නේ කියලා. මෙතන එක ප්‍රශ්නයයි තියෙන්නේ. අපි එදා ඊටාත්ම සවිස්තරෝගේ විදිහට මේ විදිහට බුදු රූපයක් දක්මින් ඉන්න කෙනා නැවත ආනාපානට එන්න කවුද උපදෙස් දුන්නේ කොහොමද සිද්ධ වුනේ ඒක ඉබේ සිද්ධ වුණාද එහෙම නැත්නම් Taman ආයාසයෙන් ගත්තද ගත්තට පස්සේ ආයසරයක් ආනාපාන දිගේ කරන්න යන්න පුළුවන් වීම තමයි මේකට උත්තරේ ඔය කොයි නන්නත්තාරේ ගැහුවත් හිත කවදා හරි gedර එනවා යන්නේක ගැන කතා කරුවොත් නම් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ නව කතා ලියදාගේ චිත්‍ර කතා ලියදාගේ ටෙලි නාටකම් හතයි කියන එන කතාව බලන්න අප වැරලා එන එක ඒකට තමයි අපි ආධ්‍යාත්මික බයලජ්ජාව කියලා කියන්නේ. මම නරක තැනක ඉන්නේ මම අපව එන්න ඕන. මේක ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ਸਰවඥන්සේ <clears throat> මට්ටම් තුනකින් පෙන්නනවා. ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඇහැ මනාප රූප දිගේ යනකොට තමයි ඒක තේරුම් අරගෙන තමන්ගේ සදාචාර සීමාව පයින්නකොටම ආපහු ගෙට ගන්නවා. ආපහු බල්ලලනුවෙන් ඇදලා ගන්නවා වගේ. නැත්නම් සරුංගලේ අපව ගන්නවා වගේ. ඉතින් ඒක සඳහා සර්වඥන්සේ සඳහන් කරන්නේ ආදුනිකයා පුහුණු වෙන යෝගාවචරයා ඇහැට රූපයක් දැකපු ගමන්ම ඇහැ එහෙම යන්නේ මනාපහරි යමනාපහල වුණොත් විතරයි. උදාසීන දෙයකට ඇහැ එහෙම Java කැවිලා යන්නේ නැහැ. ඇහැ යන්නේ අත්ති කිලමතාන යෝගෙ දිගේ හෝ කාමසකල්ලිකාන යෝගෙ. එහෙම යනකොට යාට තීරෙන්න පටන් ගන්නවා දැන් මගේ හිත මනාපෙන්වත් වෙලා අමනාපෙන් කැපි තරහ ගිහිල්ලා ඒ නිසා ඒ මනාපේ අමනාපේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මගේ හිතේ තියෙන උපේක්ෂාවේ. ඒ නිසා ඒතං සන්තං ඒතං පණිතං යද්දං උපේක්ඛා. ඒ තිබුණු උපේක්ෂාව මේට විදිය සාන්තයි මේට විදිය ප්‍රණීතයි. ඒ නිසා මට උපේක්ෂාව වේවා. මේ ඇති වෙච්ච මනාපේ මේ නැති අමනාපය ඕලාරිකං සංකතං පටිච්ච සමුප්පන්න. ඒක බොහෝම ගොරෝසු දෙයක්. ඒක එතන වහා හටගත් දෙයක්. හේතු ධර්ම නිසා පහළ වෙච්ච දෙයක්. ඒක නොදැක්ක නිසා පහළ වෙච්ච එකක්. ඊට වැඩිය තිවිච්ච උපේක්ෂාව හොඳයි කියලා මේක තමයි යෝගාවචරය පුහුණු කරන්නේ. ඒතොර දකින්න රූපේ දිගේ මත් වෙලා දිගට යනව නෙවෙයි, දකින්න සද්දේ දිගේ නතු වෙලා යනව නෙවෙයි, යනකොට තේරුම් ගන්නවා මේ යන්නේ එක්ක තදමනාපයන් නිසා එක්ක තද අමනාපයන් නිසා. මේ මතුවෙච්ච මනාපමනාප දෙක තමයි පව උපදවන්නේ. රූපේ හෝ සද්දේ නෙවෙයි. ඒක නිසා Taman මේ මනාපේ පාලුණත් අමනාපේ පාලුණත් ඊට වැඩිය හොඳයි මනාපමනාප නැති හිත නැත්නම් අදුක්කම සුඛ හිත නැත්නම් ඒ හිතට මනාපමනාප කියන වචන බුදුහාම පාවිච්චි කරනවා දෙකම එකතු කරලා ඒ හිත හොඳයි ඒ නිසා එයා හිතා ගන්නවා දැන් මල පැනගෙන යනකොට කට්ටේ වයින්නකොට සීමාව ඉක්මවනකොටම ඒතං සන්තං ඒතං පනිදා යද්දං උපේක්ඛා මේ මේ හිත මේ විදිහට නතු වෙන්න කලින් මනාපෙට වමනාපෙට නතු වෙන්න කලින් තිබුණු උපේක්ෂාමට හොඳයි දැන් මේක යන්න හදන්නේ මගේ සීමාව කඩාගෙන මගේ බයලජ්ජා සීමාව වගකීම ඉක්මවගෙන ඉන්ද්‍රියයන් සමනයක් නැහැ, දමනයක් නැහැ, සීල කැඩෙන්න පුළුවන් කියලා දැනගන්නවා. ඊට පස්සේ දෙවෙනි මට්ටම වෙන්නනවා සීක පුද්ගලයෙකි. සීක පුද්ගලයෙකුට මනාප රූපයක් දකිනකොට රූපයක් දකිනකොට මනාපමනාප පහළ වෙනවා. සද්දයක් ඇහෙනකොට මනාපමනාප පහළ වෙනවා. ඊට එනකොට මෙයා දැනගන්නවා මේ සංකත වූ එතන එතන හටගත්තා වූ ඕලාරික වූ ඊටම හොඳට ත්‍රික පුද්ගලයට තේරෙනවා. දැන් මනාපේ පහළ වුණයි කියලා ඒක ඕම ගොරෝසුයි ඕලාරිකයි. පටිච්ච සමුප්පන්නයි චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං කියලා මේ ඇහැට රූපේ වැටිච්ච නිසයි මේක පහළුනේ කණ්ඩ සද්දයක් අහන මේක නෙමෙයි පහළෙන්නේ වෙන එකක් ඒ තරම් මේව සංකත දෙයක් කියලා අර ඇතිවිච්ච මනාපය පිළිබඳ අට්ඨියති හරා ඇති ජිගුච්ඡති මේක දුකක් මේක හලයුත්තක් මේක ජුගුප්සාජනක දෙයක් මට පාලනයක් නැතිව බවට ලකුණක් මගේ ඉන්ද්‍රයන්ගේ පාලනයක් නැති බවට ලකුණක් කට්ටියති හරායති jigucchati මේක දුකක් මේක ලැජ්ජිතයක් මේක jugupsa කටයුත්තක් කියලා පේනවා. ඒකට යාර පේනවා මෙතෙන් නිකම් මගේ චිත්ත ප්‍රවෘත්ති පිසිතුට ගියා දැන් කෙලෙසුණා. මේ කෙලෙසීම දකින්නවත් එක්කම හිත ආපව් අර ත්‍රිවිච්ච පිසිතුකමට යනවා. දැන් මෙතන මේ කියන කතාවෙත් පේන්නේ මෙතන දැකලා තියෙන මනාපයක්. ආලෝක සංඥාවක් බුදු පිළිමයක් පහන් හැඟීමක් නමුත් කොතනකදී හරි එක්කෝ පුහුණුව නිසා හෝ එහෙම නැත්නම් හිතේ පෙර කරපු පුහුණුවක අත්දැකීම නිසා හෝ යනවතත් ආපහු අර මනාපමනාප නැත්තන්ට යනවා ඊටත් වැඩි ප්‍රශ්නයක් අහනවා මීට ඉස්සරහට මෙහෙම නොවැටි වලට බොරු වලක නොවැටි අතරමං නොවි එන්නේ කොහොමද ඒක අපේක්ෂා කරන්න එපා මේක දකින්නකොට මනාපමනාප පහළ වෙන රහතන් වහන්සේට සිද්ධ වෙනවා බුදුහාමරණට සිද්ධ වෙනවා ශේක පුද්ගලයාට සිද්ධ වෙනවා පුත්තජනයාට සිද්ධ වෙනවා ඒක වැඩිකල් මෝරංගෙට නොදී පමා නොවි වෙන්නකොටම අන්න මට දැන් මනාපයක් පහළ වුණේ අන්න මට අමනාපයක් පහළ වුණේ මේක ආවේ ඇහි රූපයක් නිසා මේක ඇහුනේ කණින් ඇහිච්ච සද්දයක් නිසා කියලා ඒක දැනගන්න ගතිය ඉක්මන් වෙනවා නම් වෙනදට වැඩිය ඒක තමයි භ්‍රමචර්යය කියන්නේ ඒක තමයි යෝග ජීවිතය කියන්නේ ඉතින් ඒක ට්‍රයල් ඇන්ඩ් එරර් මෙතඩ් එකක් යොදනවා, අහුවෙනවා, කියනවා, පරදිනවා. එහෙම එහෙම කර කර යනවා. ඉතින් මේ හොඳ විවරණයක් මේ වචන කීපය තුල තියෙනවා. හොඳ දෙයක් අකලා තියෙන්නේ. නමුත් මන අපේ පහළ වෙච්ච බව පහන් නැගීමක් පහළට වා ලිඛිතවම තියෙනවා. ඊට පස්සේ හිත ආනපානට ආව බව තියෙනවා. ආනපාන දිගේ ආපහු ගිය බව තියෙනවා. ඒ කියන්නේ ආපහු හිත ඇවිල්ලා නතර කරපු දෙන්න වැඩ පටන් ගන්න ගිහිල්ලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ නොවෙන්නේ. මම වගේ කියන්නේ නොවීම පිළිබඳව ආයෙත් වෙයි. නමුත් වෙනකොටම ප්‍රමාණෝවි ඇති වෙච්ච මනාපය ඇති වෙච්ච මනාපය අල්ලගන්න පුළුවන් නම් මේක තමයි බුද්ධ ශාසනය කියන්නේ. මේක තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. මේක ශික්ෂාවට එහා ගිය තැනක්. ශික්ෂාව කියලා කියන්නේ සීල ශික්ෂාවට එහා ගිය තැනක්. මේක කවදාකවත් මේ ඇති කරගත්ත ඥාණය කාටවත් හොරකම් කරන්න බෑ. කවදාකවත් කායව හොරකම් කරලා ගන්නත් බෑ. කවදාකවත් දාන දීලා ගන්න බෑ. කවදාකවත් සිල්ලා කළ ගන්න බෑ. කවදාකවත් සමත භාවනා කළ ගන්න බෑ. මේක සුද්ධ විපස්සනා ලාභයක් ලාවට ලේසයක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ තියෙන එක පමා නොවි අප්‍රමාදව ඇති වෙනකොටම දැක ගන්න උත්සාහ කරොත් දකින දකින රූපේ තියෙන මන්මත් කරන ගතිය, ශබ්දේ තියෙන කංකලු භාවය නැතුව යනවා. ඒකේ නතු වෙන ගතිය නැති වෙලා මේකේ තියෙන්නේ ඇත්තට රූපේ නතු ගතිය නෙවෙයි ඒකට අපි ආරෝඪ කරන බුදු කෙනෙක් දැකපුවා අනේ මගේ සාසුණුන් වහන්සේ කියලා ඒකට ආරෝඪ කෙරුවට තම්බි කෙනෙක් දැක්කොත් ඕක පුච්චනවා බාබෙන් බුදු පිළිම දැකලා වෙඩි තිබ්බේ තම්බිට සතුටක් ඇති වෙන්නේ නැහැ ඒ සතුට ඇති වෙන්නේ අපි හැදුනේ බෞද්ධ පරිසරයක නිසා නැත්තම් අපි මේ රූපෙට පටවන දේ අපි මේ රූපෙට දාන ආලවට්ටම උතර තමයි කෙලස් තියෙන්නේ ඉතින් ඒක නිසා මේ මම හිතනවා මේක සාකච්ඡාට හොඳ වටින පළමු පෙළේ අත්දැකීමක් අන්තිම ප්‍රශ්නෙට අපිට තියෙන නිකන් බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න වෙනවා. නොවි යන්න බෑ. හැබැයි ඔච්චර අමාරු වෙටි නොවි. පස්සේ ඔය ටෙඩි අමාරු වෙටි තනුත් අහුවේ කමක් නැහැ. නමුත් තව කරගෙන කරනකොට තමයි තේරෙන්නේ එන්නේ. මන අපේ පහළ වෙනකොට අමන අපේ පහළ වෙනකොට බොහෝ කාලෙකින් දෙවන්නේගේ සහයෝගයෙන් තොරව පරෝපදේශ රහිතව Tamanටම තේරෙන්න බෑ. හැබැයි පළවෙනි වතාවට ඕක සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම කායින් හරි ලැබිච්ච උපදේශයක් මත. කවදාකවත් ඕක මනුස්ස මනසට ඉබේ වෙන්නේ නෑ. ඒක බුදුබණක්ම අහන්න ඕන. ඒක තමයි අනුභව ශික්ෂා කියන්නේ. ඇහුවට පස්සේ මේක හොඳයි උත්සාහ කරන්න ඕන කෙනෙක් වෙලාවක පේන්න පටන් ගන්නවා මට මේ වුණා මේ වුණා මට පහන් නැගීමක් මනාපයක් පහළ වුණා. හැබැයි මනාපය පහළ වුණත් එක්කම අරමුණෙන් හිත කැඩෙනවා. සතිය නැති වෙනවා සමාධිය බාධා වෙනවා ඒ ටික ඔක්කොම තේරෙනවා ඒකට හේතුව මේ දැකපු රූපේ මේ අතරමඟදී හම්බෙච්ච කොහෙද යන ගමනකදී හම්බෙච්ච රූපෙට නතු වෙයි හෙටත් වෙයි ඔච්චරම ප්‍රමාණ වේ ඉදිරියට ගෙනව තමයි අප්‍රමාදී කියලා කියන්නේ ගරු ස්වාමින් වහන්සේ සමත භාවනාව හා විපස්සනා භාවනාව වෙනම විස්තර කරන මෙන් ඉල්ලමි ඔය ඒක නිසා එදත් කියලා තිබුණා ඔය මේ සමතේ විපස්සනා හරවන ඇයි ඉතින් මම කව මට ටිකක් කියලා දෙන්න මොකද මං යන්නේ ওই දෙකේ වෙනසක් නැහැ කියලා. කැමැතිනම් එකට යන් අපි. ඉතින් ඒ සඳහා මට මගේ හිතුවක් අර අදහසක් නෙවෙයි. අය තායිලන්තයට ගිහ අචාන්චා. එපොත් උනාට පස්සේ ලෝක ප්‍රසිද්ධ වුණා. පොත් ඔක්කොම පරිවර්තන වෙලා තියෙනවා. ඒකේ කියවලා බලන්න මුළු තායිලන්තෙම නේද බුද්ධ ධර්ම නැගිටලා ගත්ත ඒ ශාංශ කද්දාකත් ওই දෙකේ වෙනස දකින්නේ නැහැ. මේ දෙකේ වෙනස දකින්න ඔක්කොම අනාගන තියෙන බවත් මම දැකලා තියෙනවා. අනවශ්‍ය දෙකට බෙදිල්ලක් කරගෙන මේ භාවනා කරන ගමන් සැකපොදවන්න හේතුවක් කරගන්නවා මිසක් ඒකේ වාසියක් ලැබුව කෙනෙක් මම දැකලා නැහැ. මේක කියන්නේ සෙක්ටේරියනිසම්. මොන දෙයක හරි දෙකට බෙදලා සුද්ධගේ තියෙන ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා කතාවක්. දැන් ඇමරිකාව කරන්නේ ඔය දෙල්ලමනේ. මුස්ලිම් කට්ටියට ගහන්නේ මුස්ලිම් කට්ටිය දෙපිලකට බෙදලා උන් දෙන්න ගස්ස ගන්න. මෙහෙන් ඉදන උල්පන්දමත් දෙන එක විතරයි තියෙන්නේ. අපේ විඥානය කරන්නේම හොඳ නරක, හරි වැරදි, සමත විපස්සනා ඉස්සරහ පස්ස කියලා දෙකට බෙදලා ඉතින් ගැටිලා එයා පොර ගන්නවා පිටිපස්ස. එයා ටැක්ස් ගන්නවා පිටිපස්සලා ඉන්න. අපි ඉන්නේ සමත උනත් විපස්සනා උනත් ගැටිලා පොල් ගන්නවට වැඩිය මේක හොඳනේ. කුජීක හරි ඉස්සරහට යන්නේ. ඒ නිසා නැති වෙන්නේ නෙවෙයි වාස්තේ ඔයාලට අහුවෙයි. සමථ විපස්සනා වෙනසක් තියෙනවා කියලා. නමුත් මේ වෙලාවේ කිසි ගන්න ඒ දෙකටම මූලික දෙයක් තමයි සතිය කියන්නේ සතිය තියෙනවා නම් තමයි අදාළ දේ හැදෙයි. ඕක දැනගත්තයි කියලා. මේ සතිය වැඩි වීමට ඉච්චර ලොකු ආධාරයක් වෙන්නේ නැහැ. දන්නේ නැහැ. මම කරන්නේ සතිය වඩන එක. සතියෙන් අදාළ පාරටම ආව ගෙනියයි. එතකොට ඒක මේ ප්‍රශ්නෙට අවස්ථාව හැටියට වගේම ගැටුමක් ඇති නොකර ගොඩින් බේරෙන උත්තරයක් වෙනවා. මම හිතන්නේ ඔය මේ රිට්‍රීට් කරන යනකොට කවදා හරි ওই ප්‍රශ්නේ නා ඇහුන් නැත්නම් ඒක ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. චතුරාර්ය සත්‍යයේ තව ප්‍රශ්න තුනක් තියෙනවා එහෙන්න තියෙනවා. එනකොට මම මතක් කරන්නම්. බුද්ධඝංකාරයට යන්න බැරි ඕකයි. දැන් කතෝලික බණට හරි අනම්මන සතිය ගන්නවනම් ඔය බයිලා මොකක්වත් නැහැ. සතිය කියන්නේ මොකක්ද කියලා අහනවා. බුද්ධඝංකාරයට තියෙනවා ප්‍රශ්න හතරක් අහන්න. හැමදමත් අහනවා හැමදමත් උත්තර දෙන හත පහක වෙනසක් වෙන්නේ නැහැ. ඔය සාකච්ඡා කර කර ඉන්නවා. අපි මෙතන වෙලා ගන්න එක නෙවෙයි අපිට අදාළ. අපිට ප්‍රෝජනයක් ඇති දෙයක් මම මේක අදාළ නැහැ කියන්නේ. ප්‍රෝජනයක් නැහැ කියන්නේ. මම කියනවා සතිය මේ සමාධි භාවනා විපස්සනා භාවනා සත්‍ය සමත භාවනා විපස්සනා වගේ වෙනසක් නැතුව සතිය දිගේ හොඳට යන්න පුළුවන්. මම ඉඳලාගේ පර්ත් වල. පර්ත් කියන්නේ ඥාන ග්‍රෝව් එක. අචාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවෝ සමත භාවනා උගන්වන තැන. මම ගියාම යුද ප්‍රකාශදී. මම මොකක්වත් නැතුව කෙලිම විපස්සනා උගන්වනවා. ඉතින් මේක නිකන් හරියට යාපනයට ගිහිල්ලා සිංහල රාජ්‍යයක් බෞද්ධ රාජ්‍යයක් පිටන්න හදනවා වගේ මම කරන වැඩේ. ඒත් ඔච්චර තමයි උත්තරේ. කවුරක්වත් එන්නේ නැහැ ගැටේ. මොකද ඒ ට්‍රැඩිෂන් එකේ යන්නේ අචාන් චා සිස්ටම් එකනේ. අචාන් බ්‍රහ්මදාමයන් දින අචාන් චා ට්‍රැඩිෂන් එකේ ඒකේ නෑ ලොක්කගේ නෑ මේ සමත භාවනා විදර්ශන කරන උගන්වන්නේ සතිය විතරයි. ඒක නිසා මමත් ආරාධනා කරනවා අපිට සතියයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒක සියලු කටයුතු සම්පාදනය කරන මිත්‍ර අමාත්‍යෙක් වගේ කියලා සම්බුද්ධ ජානනාථ කියලා තියෙනවා මිනිස්ටර් විතවුට් පෝර්ට්ෆෝලියෝ. ඒකට කැබිනට් ඕනෙම ප්‍රශ්නකට මේ ජනාධිපති යාර තමයි කතා කරන්නේ. මොකද අනිකුලන්ට වැඩ තියෙනවානේ. මෙයාට නෑ. කැබිනට් මිනිස්ටර් කෙනෙක් without a portfolio ඕන වැඩකට ලෑස්ති. නිසා සත්‍ය වඩන්න ඉතුටි කරලා දෙයි කියලා මම සාහිත වෙනවා. සත්‍ය බොජ්ජංගය භාවනාවක් ලෙස වඩන ආකාරය පැහැදිලි කරලා පැහැදිලි කර දෙන්න මෙන්නේ. ඒකටත් අර පළවෙනිම ප්‍රශ්න දීපු උත්තරේ තමයි ආනාපාන සතිය වඩනකොට පළවෙනිම සතර සතිපට්ඨානේ වැඩෙන බවට බුදුරජාණන්සේ සාතික කරනවා. සතර සතිපට්ඨානේ කෙලින්ම යන්නේ බොජ්ජංග ධර්ම වලට. ආනාපාන සතියේදී ඉන්ද්‍රිය බල මේ සතර ඊර්ෂිපාද සතර සම්මප්පදාන වල කෘත්‍ය ඉබේම කරලා බොජ්ජංග වලට යනවා. ඒකෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනවා. හොප් ස්ටෙප් ඇන් ජම්ප් කියලා එකක් කරනවා දන්නවද? දුර පැනීමේ ක්‍රමයක් තියෙන්නේ ඒව තුම්පීම පයින්වයි කියන්නේ. ඒ එක එකත් ස්පෝර්ට්ස් කරලා hop step and jump. ඒ වගේ තමයි දුවගෙන යනවා වම තිබ්බ දකුණු තිබ්බ ඩොග් ගාලා පනිනවා. ඒකට කියන්නේ තුම්පින්ම කියලා. ඒ වගේ ආනපාන කරනකොට අපි පිමි තුනයි. ගොඩාක් දුවන්න කරන්න ඕන. ඒක නිසා ඒක කෙටි ක්‍රමයක්. ආනපාන සති සූත්‍රය කියවන්නේ හරිම වටින සූත්‍රය. සතිපට්ඨානේ වගේමයි ආන පංචමනිකායමයි තියෙන්නේ. ආනපාන සති සූත්‍රේ ආනපාන හරහා සතර සතිපට්ඨාන වෙන්නේ පියවරෙන් පියවරට පෙන්නනවා. ඊට පස්සේ සත්ත බොජ්ජංග වලට හැරිපෙන්නවා. ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එනිසා මම මෙතෙන්දි කරන්නේ ඒක එහෙමමයි. ඒක ਸਰවඥාංශ අපිට දීපු සහතිකය හැබැයි එක වචනයක් කියනවා බොජ්ජංග කියන්නේ ඉස්සර වෙලා තොක්කක් අහිනවා සර්වඥාන්සේ නාහම් භික්කවේ මුත්තස්සතිස අසම්පජානස ආනාපාන සතින් වදායි මානි මොඩ වූ සතියක් ඇති සම්පජානේ නැති කෙනෙකුට මම ආනාපානිය රෙකමන්ඩ් කරන්නේ නැහැ කියන්නේ. මොකද ආනාපානිය අපාතේ වැටෙන්නේ ඊටාම සියුම්. හොඳ සතියක් ඇති හොඳ සම්පජඤ්ඤය. නැත්නම් සිහි නුවණ දෙක හොඳටම තියෙන කෙනාට විතරයි ආනපානෙ ගොදුරු වෙන්නේ. අනික කෙනාට අහුවෙන්නේ නැහැ. මොකද ඒක හරිසියු. ඒ කෙනාට විතරයි සතර සතිපට්ඨානෙ ඉඳලා කෙලින්ම බොජ්ජංග ධර්ම වලට පයින්ට් පුළුවන්. බොජ්ජංග ධර්ම විස්තර කරන්න ඉස්සෙල්ලා සූත්‍රයේ මැද ওই වාක්‍ය ඇතුල් කරලා තියෙනවා. නාහම් බික්කේ මුට්ටසතිස අසම්පජානස ආනපාන සතිය වදායි මොකද ඒක හරිසියු. කල්පනා කර කර සැක කර කර මේ කියන්න බෑ. මේක 100 100ක් අදාහ ගන්න ඕනේ. මේ හුස්මෙමයි නිවන තියෙන්නේ හුස්මෙමයි අපාය තියෙන්නේ. <clears throat> සතියෙන් තොර හුස්ම ගත්තොත් අපායට යනවා. සතිය යුත් හුස්ම ගත්තොත් නිවනට යනවා. Dear Bhante, someone recently told me that walking meditation was not mentioned anywhere in the Tripitaka. I feel the benefit of walking meditation. the four positions of meditation, of which walking is one, has helped me to develop sati, also to understand life. Walking represents to me the useless continuum, continuum of life that I have given value to. Isn't this walking meditation the same as standing for beginning of life? sitting for old age and the painful decay, decaying body and the lying down for death itself. If these positions are mentioned in the Tripitaka, walking meditation then would be mentioned in the Tripitaka, isn't it? Perhaps great teachers have developed various methods to walk to assist with applying and develop sati. We'll appreciate your answer. Thank you. No, simple answer is you have to read Anguttara Nikaya Panchaka book of five. There's a Chankamani Sansa Sutta directly talking about the walking meditation. This All the others are just prapancha. Just read the sutta, direct teaching of the Buddha. So then there won't be much of long answer necessary. It's a direct teaching of the Buddha. ආනාපාන භාවනාව හා සක්මන් භාවනාව වඩා සතිය ඇතූ පසු ඒ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ කෙසේදයි පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ඒකම තමයි ආනාපාන සති සූත්‍රයේ උත්තරේ තියෙන්නේ. එනිසා මේක මම හිතන්නේ වඩපො නැති කෙනෙක් අහන ප්‍රශ්නයක්. වැඩු <clears throat> වැඩුවා නම් Tamanට Taman ආනාපාන සතිය වඩනකොටම සක්මන් කරනකොටම අත්දැකීම් ටිකක් තියෙනවා. ඒ අත්දැකීම් ටික හරහා නම් පෙන්නලා දෙන්න පුළුවන්. මේකෙදී මේ අත්දැකීම් කිසිම දෙයක් විස්තර කරන්න නැතුව ආනාපාන සහ සක්මන හරහා කොහොමද වෙන්නේ කියලා තියෙනවා. සක්මන් භාවනා පිළිබඳව කියවන්නම් ඔය සක්මන් භාවනා පිළිබඳ තියෙන චංකමානිසංශ සූත්‍රයේ මං අංගුත්තර නිකාය කියවන්නේ. ආනාපාන සතිය මේක වෙන හැටි පියවර 16කින් විස්තර කරනවා ආශාස පියවර 16යි ප්‍රසවාස පියවර 16යි ඔක්කොම 32යි එතකොට මේ කතාව සම්පූර්ණ විස්තර වෙනවා මම ඒක රෙකමන්ඩ් කරනවා කවුරු නමුත් දල වාසයෙන් බුද්ධ ජයන්ති පොතේ තියෙන ආනාපාන සති සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය කියවලා බලන්න හරීම මේ බුද්ධ ඥානංශයේ පුදුම අවධාරණයකින් යුක්තව එහෙම නැත්නම් පුදුම අවස්ථාවට ගැළපෙන විදිහට ඒ සූත්‍රය ඉදිරිපත් කරනවා ඒ සූත්‍රයේ දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයට විතරයි. ඒකේ තියෙනවා පෙත සම්පූර්ණය. ගරු ස්වාමින් වහන්සේ අද උදේ ආනාපාන සතිය වඩද්දී එයිනුත් මිදි සුළු වේලාවක් සිතවිල්ලක් නැතුව සුව විඳිනු ලැබීම ටික වේලාවකින් සුදු ඇහැකට සමාන යමක් වම්පසින් මතුවේ. ඒ ටික වේලාවක් තිබුණි. ඉන් අනතුරුව එය වම්මැස වී ඇසැරුණි. වම්මැස පමණයි. එය දකුණු ඇසට දෙවන වර සිදුවේ. මේ කිහිප විටක් කිහිප වරක් සතුටින් අත්දැකිමි. වෙන දැන් වෙනදා දැනෙන කකුල් වේදනා නොදැනින විනාඩි 40ක් පමණ නැවත නැවත 6-7 වරක් පමණ අත්දැකීමේ මෙම ක්‍රියාව මගේ ආයාසයකින් තොරව සිදු වූ බව හොඳින්ම දනිමි. ඊට අනුකම්පාවෙන් මෙයට යමක් ප්‍රකාශ කරන මෙන්න ඉල්ලමි. භාවනා කරනකොට අර නීවරණ අයින් වෙනකොට හිතේ සාමාන්‍ය ප්‍රകൃති මතුවෙන්නේ ඉස්සල්ලා භාවනා කරන්න යන වෙලාවේ තිබුණ සංඥාව අනුව එක එක දේවල් පේන්න පටන් ගන්නවා. ඒක පාරම තිබුණ දේ අයින් වෙනව නෙවෙයි. කාමය, කාම සංඥාව ඉතුරු කරලා අයින් වෙන්නේ. gedara dora අපි දාලා ආවට gedara dora තියෙන දේවල් මතක් වීම හරහා අපිට භාවනා මධ්‍යස්ථානදී කරදර වෙනවා. ඒකට කියනවා කාම සංඥා. ඊට පස්සේ ආනාපාන කියන රූපේ දුන්නාට පස්සේ රූපේ යන්නේ රූප සංඥාවට ඉඩ තියෙනවා. රූප සංඥාව කියන්නේ Tamange අර හිතේ තිබුණ දේවල් වාඩි වෙන්න එනකොට තිබුණ සංඥාවන් ඉතුරු වෙනවා. ඉතින් එතකොට පේනවා අර රූපේ තරම් එක ගණ බහල නෑ. ඒක මගේත් නෙවෙයි. ඒක මගේ ආත්මයක් නෙවෙයි. මං කියලාත් නෙවෙයි ආවේ. නිසා දන්නවා මේක මායාවක් කියලා. මේක අඩනින්දක් කියලා. මේක හීනයක් කියලා හොඳට තේරෙනවා. අන්න එතෙන්ට යනකම්ම කාමෙත් අයින් කරන කාම සංඥාවත් අයින් කරන. කාම සංඥා අයින් කරන කියන්නේ නීවරණ අයින් කරන. ඊට පස්සේ එතකොට රූපේ මතුවෙනවා. රූපේ කියන්නේ ආනාපානයට සාපේක්ෂව තමයි නීවරණ අයින්. ඊට පස්සේ රූපේ කියවෙනකොට රූප සංඥා වෙනවා. අන්න එතෙන්ට ගියාට පස්සේ සර්වචනanse කියනවා මේ පේන දේ මම මේ මාගේ ආත්මය කියලා ප්‍රශ්නයක් කරගත්තොත් රූපයෙන් කරන හානියට සමාන හානියක් එකකින් කරනවා. ඒ නිසා යෝගාවචරණ මෙතෙන් එනකන් අඩු කළා අඩු කළා අඩු කළා කියනවා මේ පේන දේ මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒක ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව වෙන්න ඒකෙන් හිත් කරදර ගන්න නැති වෙන්න මේක මනෝපූර්වංගම දෙයක්, මනෝසෙට්ට දෙයක්, මනෝමය දෙයක් කියලා පෙන්ලා දෙන්නේ. එතකොට මේ යෝගාවචර තියෙනවා දැන් හොඳටම අස්පනා අපිට සිද්ධ වෙනවා බොහොම සජීවීව සිද්ධ වෙනවා බොහොම තාත්විකව සිද්ධ වෙනවා මොකද දන්න හොඳටම මේක මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි ඉතින් මේක මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය නම් ඒකට හේතු වෙච්ච රූපයක් ආස්වාද ප්‍රසවාසයත් වගේ තමයි ආස්වාද ප්‍රසවාසයෙන් ප්‍රහාණය කරපු කාම සංඥාවත් වගේ තමයි කාම සංඥාවට වැඩි තියෙන කාමත් ඔච්චරම තමයි මෙතෙන් තමයි කඩන්න පටන් ගන්න. ගල හොඳටම පුංචි කරලා කරලා මෙතෙන් තමයි දෙපළු කරන්න පටන් අරගන්න. ඊට පස්සේ ඒක කොච්චරවත් බිල්ලජ්ජ නැතු වෙනවා. පරණ සංඥා තියෙන තාක්කල් එන්න පටන් ගන්නවා. එන එන වෙලාව කියනවා මේක මගේ නෙවෙයි. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. ඒ මොකද තමයි හොඳටම දන්නවා මේ පේන දේ මනෝ විකාරයක් බව. මේක සෙන් බුද්ධ ආගමේ කියනවා අපි ජීවිතේ පුරාවට කරන්නේ ඇහැට රූප පෙන්වන්න ගොඩාක් දේවල් ගෙදරවල පුරව ගන්න. කනට ශබ්ද අසන්න ගෙදරවල ගොඩාක් දේවල් පුරව ගන්න. නාසයට සුවඳ දෙන්න රට රාජ්‍යවල තියෙන සුවඳ දේවල් ගෙදර පුරව ගන්න. කැම සඳහා දවසට තුන් සැරයක් කැවිල්ලනවා භෝජන සංග්‍රහ හැම පැත්තෙම. සැප පහසුකම් සඳහා ලෝකේ තියෙන ඔක්කොම සැප පහසුකම් කොට්ට මෙට්ට ආන වාහන ඇඳ ඇතිරලි ගින්න ගන්න. ඉතින් ඊට පස්සේ හිත රමණය කර කර ඉන්නවා. භාවනාට කරපිට රූප නැති වෙනවා, ශබ්ද නැති වෙනවා, ගඳ නැති වෙනවා, රස නැති වෙනවා, පහස නැති වෙනවා. ඇහැට සම්බන්ධය නැති වෙනවා, කණ්ඩ සම්බන්ධය නැති වෙනවා, නාසයට දිවට කයට සම්බන්ධය නැති දැන් මොකද්ද කරන්නේ? අච්චර දෝරේ ගලන්න වැක්කිරි වැක්කිරි තිබුණ සංඥා නැතුණට පස්සේ හිත පරණේ වයින් එළියට දාන්න ගන්නවා. කැතැසිස්. සරව එළියට යනවා වගේ ඉන්න පටන් ගන්නවා. දැන් යෝගාවචරයට තේරෙන්නේ පිටින් ඇතුළට එන සංඥාද ඇතුළෙන් පිටට යන සංඥාද ඉතින් එතකොට මේක ඇතුලෙන් පිටට එන එක නම් මනෝමයයි මනෝබංගම මනෝසිටයි. පිටින් ඇතුලට එන එක නත්‍යයි කෘත්‍යයි සුඛයි සුභයි සාමාන්‍යයි මේ ඥාන ළමයා මේ පිළිවෙලම මේ දුව මේ තාත්තා ඉතින් ඔක්කොම තියෙනවානේ. ඉතින් යෝගාවචරයට පිටින් ඉඳලා ඇතුලට එන එකද ඇතුලට ඉඳලා පිට එක දන්නේ නැත්නම් මෙතන පටලැවෙනවා කියන එක සාධාරණයි. යෝගාචරය කියන්නේ ආස්වාසය කියන්නේ පිටින් ඉඳලා ඇතුලට පිටට යන එක. පසාර ඇතුලට පිටට යන කියන්නේ ප්‍රසවාසයේ ආශාසික නැතුවට මේ දෙකවත් අඳුර ගන්න බැරි නම් අර සියුම් පරීක්ෂණයේදී පරිදි. ඉසගින ආනපානේ බලනකොට පිටේ ඉඳලා හුස්ම එළියට යනකොට ඇතුළේ තියෙන ඇතුළට පිටේ ඉඳලා එළියට එන හුස්මත් එක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න කියලා. ඒක අතර වෙනසක් දක් ගන්න බැරි නම් මේක කොහොමඩක්වත් අල්ලන්න බෑ. ඒත් මූල ධර්ම නම් පිටින් එන එක ඇතුළට නතර කරපු ගමන් ඇතුළේ තියෙන ගොජේ එළියට යන්න පටන් ගන්නවා. මේක හරිය සාන්තිදායක දෙයක්. අපේ හිතේ තිබුණ සංසාරේ ගෙනියන පවුපොදිය එළියට දානවා. හැබැයි ඉහළ ඉවර කරන්න බැරි ලිඳක් වගේ පේන මේක. හිත විස්්‍රාම වෙනකොටම ගොජේ පටන් ගන්නවා. ඒ හැම එකක්ම නඩු විසඳන්න ගියොත් මේක ජීවිත කාලයක් මැදි භාවනා කරනවා. මේවත් ඔගේට සලකලා මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා අයින් කරුවොත් යෝගාචර නැගිටින්න විශාල සාන්තියකින් මානසික ආතතිය නැති. එහෙම නැත්නම් අසහනෙ නැති. එහෙම නැත්නම් අර තිබිච්ච කර්ම ගොඩෙන් කෙලස් ගොඩෙන් සෑහෙන කොටසක් අයින් කරලා නැගිටින. නමුත් අපේ හිත එක්ක කාමයේ අල්ලනවා නැත්නම් කාම සංඥාව අල්ලනවා. එහෙම නැත්නම් දෙන ආනාපානය අල්ලනවා. රූප එහෙම නැත්නම් රූප සංඥාව අල්ලනවා. මොන්න මගුල හැරෙල්ලෙනවා. අංගී ගහගෙන යන මිනිහා පිටුරු ගහේ තෙල්ලෙනවා වගේ මේක එල්ලෙනවා. එහෙනම් මෙයා හරි මේ මේ මට්ටමට යනකොට හරි ලේසි. මොකද මේ ඔක්කොම මනෝමය බව ආපු පාර මතක නම් මතකයි. ඒ නිසා මේ එන්න අරින්න ඒක එන්නේ නැත්තේ නෑ කාටක් තියෙනවා පරණ පොදියක්. අපි මතක පොදිය. එහෙම නැත්නම් අපි සංසාරෙන් සංසාරට ගෙනියන ඇබ්බැහි ටික, දුචර්ච කන්ටික, පෞෂත්ව ලක්ෂණ ඒව තමයි මේ පේන්නේ. ඉතින් කෙනෙකුට හිතෙන්නේ නෑ මේ දෙයියෝ ඇවිල්ලා නිමිත්තක් පෙන්නලා ගියා. එහෙම නැත්නම් මේ මේ මට ඉන්ද්‍රජාල පහළ වෙනවා මට දිබ්බ චක්ක දිබ්බ සෝත පහළ පිස්සු. දේරම මේ ඇතුලේ තියෙන බොක්කේ තියෙන දේවල් එළියට යනවා. ඉතින් මේක බලන්නම පේන කියන කට්ටිය වෙනම ඉන්නවා. ඒ පිස්සන්ගේ ගාන අලගනවා. හීන විස්තර කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. නැකත් බලලා විස්තර කියන තව කට්ටියක් තියෙනවා. ඔක්කොමලා හිතා ගන්නවා මේකේ මොකක් හරි ලොකු පණිවිඩයක් ඇති. භාවනා නතර කරලා යනවා පේනයක් අහන්න. එහෙම නැත්නම් නැකත් බලන්න යනවා. තව ටිකක් ඉස්සරහට කරගෙන යන්න මේකෙන් වෙන්නේ අර ඇතුලේ තියෙන කුණු හොදායම තමයි වෙන්නේ. ඒ නිසා මේක හරි විචිත්‍රයි. මෙතෙන්දී උඟාක් වෙලා ගන්නව ප්‍රපංච කරන කට්ටිය. විශේෂයෙන්ම කයට ආසාව සහ ජීවිතයට ආසාව වැඩි වෙන කට්ටියට මෙතනින් එහාට යන්න බෑ. ඒගොල්ල බුද්ධම විදියට මේ මයිලක්වත් හෙල්ලෙන්නවට කැමති නැහැ. ඔය කවුද මයිකල් ජැක්සන් මියුසිකල් ෂෝ එකට යනකොට ડોක්ටර්ස්ලා පහ පහ දෙනෙක් යන්න ඕනලු. එක කුරුලාවක් આવොත් මුළු මිනිස්සුල් ශෝකම නතර කරනවා. ඒක සනීප කරනකම් කරන්නේ නැහැ. මොකද ඒ තරම් මනුස්සය තමන්ගේ රූප ගැන ආසයි. රූප ගැන ආසයි නෙමෙයි ගොඩක් හිටියේ බෙහෙත් ගහලා ගහලා මහම තාම සංකීර්ණ වෙච්ච සත්‍යක මැරෙත් ඒකෙන්. ඉතින් ඒ වගේ කෙනෙකුට කුරුලාවක් ආපුවාම හරි අත්ස. කෙස් ගහක් තිබිච්චාම, දතක් වැටිච්චාම. ඉතින් ඒක මෙතෙන්දි ටෙස්ට් කරලා බලනවා. ඔබ මයිකල් ජැක්සන්ද නැත්නම් යෝගාවචරයේද කියලා. මයිකල් ජැක්සන්ලට උතරින් එහාට යන්න බෑ. ඔතෙන්වත් යන්න බෑ. ඒ නිසා මේ පේන්නේ Tamange හිතේම තිබුණු ගොජේ මේක පිට වෙච්ච තරමට ලේසි. ඒක සමහරකට ඒකම ලොකු ගිනි කන්දක්, ලොකු බාධකයක්, ලොකු මර උලක් වගේ පේනවා. මොකද ඒ තරම්ම ජීවිතයට ආසයි. ඒ තරම්ම ශරීරයට ආසයි. ඉතින් බුදුචාන් වහන්සේත් එක්ක වැඩ කරනකොට මෙතනදී ඉදිරියට යන්න නම් වාඩි වෙනකොටම අදිෂ්ඨාන කරන්න කියනවා මගේ කයත් මගේ ජීවිතයත් බුදුහාමරණ පූජා වේවා. මගේ කයත් ජීවිතයත් ධර්මයට පූජා වේවා. මගේ කයත් ජීවිතයත් සංඝයාට පූජා වේවා කියලා කියන එක කරන පොඩි අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. මම ඕක දීලා තියෙන්නේ. මට අවශ්‍ය කරන්නේ අත්දැකීම කියලා යන්න පුළුවන්. ආනාපාන සති භාවනාව කරගෙන යන විට කීපවරක්ම මම මෙම සඳහන් කරන අත්දැකීම ලැබුවෙමි. ආනාපාන සති භාවනාවේ නියැලෙන විට එක්තරා අවස්ථාවකදී සම්පූර්ණ කලවර අන්ධකාරයේ සුදු පාට රවුමක් වැනි දෙයක් දැක්කෙමි. එවිටම මම ආශ්වාස හා ප්‍රාශ්වාස ක්‍රිය අවධානය යොමු කළ අතර අන්ධකාරයත් සුදු රවුමත් නැති වී ගියේ. මේ ආනාපාන සති භාවනාව කරන විට වන බව සම්පූර්ණයෙන් පැහැදිලියි. එම අවස්ථාවේදී මම විසින් ආස්වාද ප්‍රාස්වාස කෙරෙහි අවධානය යොමු කිරීම හරිද? ඔබ වහන්සේගේ උපදෙස් කුමක්ද? බුදු සරණයි. ඔව් මේකේ දිනුසරයක් කිව්වා එකමයි අහන්නේ මම නැවතත් ඒ වචනම කියනවා. මේ භාවනාදී පේනදී ඕන දෙයකට යන්න සෙල්ලක්කාර හිතක් තියෙනවා. බාල දක්ෂිකාවක් නම් බාල දක්ෂිකාවක් යයි. සැකනම් ආනපාන දෙන්නේ. එච්චරයි කියන්නේ. ආනාපානට එනවා කියලා කියන්නේ නැවත නැවත ටෙස්ට් කර කර බලනවා. මේ ඉදිරියට යන්නේ නැතුව ආමග කොහෙද කියන්නේ. අපි පාර හරියට දන්නවනම් GPS ඕනෙත් නැහැ, ටෙලිෆෝන් කරන්න ඕනෙත් නැහැ. අපි කෙලිම යනවනේ. දන්නේ නැත්තම් වරින් වර GPS එක බලන්න ඕනේ, ටෙලිෆෝන් කෝල් එකේ බලන්න ඕනේ. ඒ නිසා භාවනාව පටන් ගත්තොත් ඔය සීමා මරියාදාවල් මොකක්වත්ම නැහැ. කඩාගෙන යනවා. කාය ජීවිත নিরপেক্ষ එක්කන එයා යනවා. අනිත් එක්කන හැම වෙලාවෙම සැක කරනවා. සැකේ කියන්නේ නීවරණය. නමුත් ඒකට උත්තරයක් තියෙනවා. සැක කරනවා නම් ආනපාන බලන්න. බලපු ගමන් සැකේ දුර වෙනවා. Taman ආපු පෙත පෑදී වෙනවා. හැබැයි ඒක පරීක්ෂා කරන වෙලාව නාස්ති වීමක්, කාලේ නාස්ති වීමක් වෙනවා. ඒ නිසා භාවනා කරන යනකොට ජීවිතේ වගකීම අතර ගන්න. මැරෙන්න මැරිච්චයි. විශ්වදින විශ්වයිච්චාවයි. ඒක මම යතේ තියෙන දෙයක් මම මේකත් එක්ක ඉදිරියට යන්න ලෑස්ති. සැක හිතෙනවා නම් සැක හිතන්න වෙන මොකකටවත් නෙවෙයි ජීවිතය සහ කය පිළිබඳව. එහෙමනම් ආනාපාන ගන්න ආනාපාන තමයි අපිට උරගා බලන්න තියෙන උරගල. පතරම් බඩු මිලිති ගන්නකොට උරගල බලන්න ගන්නේ කරත් ගන්න බලන්න. අන්න ඒ වගේ ආනාපානෙ තියාගන්න. හැබැයි බලන්නේ බැලිය යුතුමයි කියලා එකක් නැහැ. අර ආපු පාර දිගේ ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් යනවනම් ඒ කෙනාට කඩේ මරියාදා සීමා මොකක්වත් නැහැ. කඩාගෙන යනවා. ඒ නිසා මේ සෙල්ලක්කාරින්ගේ වැඩක් මට වෙන්නේ විපස්සනා. ක්‍රමිකව උරගක බල බල යන්න කිව්වොත් යන්න පුළුවන් අන්තිම බස් එකේ තමයි යන්නේ. ඒ සීට් එක කියලා එයා යපු බස් එකේ ගිහිල්ලා ගියා නම් ෆුඩ් බෝඩ් එකේ හරි කමන්නේ ඩ්‍රයිවර් සීට් එකේ හරි කමන්නේ වාඩිලා යන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනාට දෙනවා අවස්ථාව දෙනවා. ඊට පස්සේ මේ හරියට ආස ජීවිතයේ ඇති එකන හැම වෙලාව අනුමාපනය කර කර හරියට මන මන කිර කිර ප්‍රතිපද ආනිසංස යෙදවුම් කල්පනා කර කර ඉනවා. බිස්නස් කරනකොට ඒව කරන මිනිස්සු සිස්ටමැටිකලි ෆෝමියුලාස් දාන ජෙනරල් මැනේජර්ස් දාලා කරනවා. රිස්ක් ලවර්ස්ලා. මොකක්වත් නැහැ ආපු වෙලාවේ ගැහුව දඩස් ගාලා. වැටෙනවා නම් වැටෙනවා නැගිට්ටා නම් නැගිට්ටා. ඉතින් මේකෙත් තියෙනවා ඒ රිස්ක් ලවර් සිස්ටම් එක තමයි එන දෙයට යnderලා යනවා. එහෙම නැත්නම් සිස්ටමැටිකලි ආනාපාන කියලා ආය පරීක්ෂා කරලා යනවා. මේ දෙකම භාවනා කරන කෙනාගේ ඩිස්ක්‍රිෂන් එක. Tamanට ඕන දෙයක් කරත හැකි මේකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. මේකයි ආර්ය පරිශ්‍රණයක තමන් කැපකිරීමක්. ඔබ වහන්සේ පරයන්ක භාවනාවට සිටින ඉරියව්ව සමග සසඳන විට අප සිටින ඉරියව්ව වැරදියි වැටහි. ඔබ වහන්සේ උපදේශය කුමක්ද? සර්. බුදුහාමුදුරුවෝ ඉන්න ඉරියව්ව වැටුවොත් තවත් එකක්. අපිට ඕනේ මයිකල් ජැක්සන් වෙන්න තමයි. කවුරු හරි හොඳයි කෙනෙක් කෙනෙක් වෙනවා. ඉතින් යා මට මට යා වෙන්න බෑ. ඒක කොහෙද becoming තියෙන්නේ. අරක වෙන්න මේක වෙන්න මේ තියෙන ඉරියව්වේ තප පහසෝ බලාපන් තියෙන ඉරියව්ව සමබර කරපන් තියෙන ඉරියව්වේ හරි පරිදි අයියන් කියලා කියන්නේ. ඉතින් ඉස්සරහින් බුදු පිළිමයක් කලව ගන්න. ඊට පස්සේ බුදු පිළිමේ ඉන්න විදිහට ඉන්න බැරි වුණා කියලා කනගාටු. ඔය හැම ඊලන්දාරියෙක්ගේම තරුණියක්ගේම කාමරේ එයාගේ අයිඩියල් එකේ ෆොටෝ එකක් ගහගෙන ඉන්නවා. බ්‍රිජට් බාඩෝමනද? බ්‍රිජට් බාඩෝ හරි මයිකල් ජැක්සන් හරි. ඉතින් එයා වෙන්න තමයි මේ හීනෙවත් ප්‍රාර්ථනා කරන්නේ. ඒ අමු පිස්සෝ. බබාල හම්බ වෙන කාමරවල වාට්ටුවල ලස්සන බබාලගේ ෆොටෝ ගහලා තියෙනවා. මොකද එයා වන්නකොට හම්බ වෙන බබා ලස්සන වෙයි කියලා. එහෙම තමයි කියන්නේ. උපදින එක යකා. බලුවට වාද විජේ කරන්නේ. පිස්සු. ඒ නිසා අපි මොනවා හරි මාගේ දස ලොකු සාන්ත කියලා කිව්වා. මට හරි ආසයි ස්වාමීන් වහන්සේ මේ බද්ද පරියන්කේ ඉන්න විනාඩියක්වත් ඉන්න බෑ කියලා. ඒ කියන්නේ අනු එකේ විතර වගේ. මට ඒ දවසට යන්තම් ඒ හිර කරලා ගහන්න විතර කහුවන් කිටි කිටි ගන්නවා ඉන්න බෑ. ඊට පස්සේ කොහේ ඒක නෙවෙයිනේ වැදගත් දේ දැන් කොහොම හරි භාවනාව උහුම කරගෙන කරගෙන යන්න. අනිත් එක නිදා ගන්නකොට මට සිංහ සෙයියාවෙන් ඉන්න ආසයි. ඉන්න බෑ වැටෙනවා. <laughs> නිින්ද යන්නේ නැහැ. ඉතින් කිව්ව ඌව නෙවෙයි වැදගත් දේ සතිය පිටවන්නේ. ඒකෝල ටික ටික ටික ටික ඔක හරියනවා. එහෙම නැතුව ඒ අපි අවුට් ෂේප් එක හදන්න ගියොත් ඊට හැදෙන්නේ නැහැ. හිත හදන්න ගියොත් අවුට් ෂේප් එක වැක්කෙනවා. අර මට මතක නැහැ ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා රාමාර සయ్యගේ විනෝද සමේ ඉතින් ඌට ඩෙන්ටි කාඩ් එකට ෆොටෝ එකක් ගන්න යනවා. ඊට පස්සේ ස්ටුඩියෝ එකේ නිකන් තියෙනවා ටයි එකයි කෝට් එකයි පයිප් එකයි. ඉතින් මිනිහා ගිහලා දැන් ටයි එක කවදාවත් ගහලත් නැහැ කෝට් ගහලත් නැහැ ටයි ගහන කෝට් ගහන පයිප් එක ගහගෙන දැන් ෆොටෝ ගන්න hina වෙන්න කරන පයිප් එක වැටෙනවා. ආයෙත් එන කරබන්සය පයිප් එක ගහන පුම්බගෙන කරගෙන ඉඳලා දැන් හරි හොඳයි දැන් ෆොටෝ එක ගන්න දැන් අයිනා වෙන්න කියලා පයිප් එකට. මේ පයිප් එකත් එක ෆොටෝ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් භාවනා යෝගාවචර තමයි ඒකේ පයිප් වගේ තමයි. ඉඳගත්ත වෙලාවෙ ඉඳලා කවුරු හරි ගැන හිත ඉදා. අනේ මටත් අරක වෙන්න නැත්නම් ඒක තමයි බිකමින් කියලා ඔච්චර තමයි භාවය කියන්නේ ඔන්න ඕකට තමයි. ඕක ඔය ඔය වගේ මොනවාරි ලේස මාත්‍රයක් හිතේ තියෙනකම් මැරිලා උපදින වාරයක් පාස අපි ඒ වගේ තැනකට අදිනවා. මේ වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය වර්තමාන මොහොතේ සම්පත්‍ති කරගතිය තියෙනවා යන්න තැනක් නැහැ. මේ ඉන්නේ ඉරියව්ව. දැන් බබා අම්මගේ ඔඩොක්කේ ඉන්නකොට ඒ බබාට සිංහාසනයකට වැඩිය. එතන රෝල්ස් රොයි කාර් එකකට වැඩිය අම්මගේ ඔඩොක්ක වටිනවනේ. ඒක අම්මට සතුටක් නෙමෙයි. අපි මහේ පොළොව මහේ කාන්තාවේ ගොඩක් ඉන්නේ. ඉතින් අපිට ඒක සතුට නැතුව අපිට අර පෝස්චර් එක මේ පෝස්චර් එක ගන්න ගත්තොත් කවදාකවත් ඒ කියන්නේ සතිය කියන එක වරණගෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ ඌනතාවයක් තියෙනවා. ඒ කියන්නේ අතිත්තෝ ඌනබාවෝ ඌනෝ තණ්හා දාසෝ. අපි මරණ වේලාවේදී ජීවත් වෙන හැම වෙලාවෙම අතෘප්ති කරව ජීවත් වෙනවා. ඌනව හිගේක ජීවත් වෙනවා. තණ්හාවක් තියෙනවා දාස භාවයක් කරනවා. මේ මට අරක කවද ලැබෙයි? අයි කවදාමට ලැබෙයිද කියලා ඉතින් ඒක ලුණු වතුර බොන්නා වගේ පිපාසයක්. ඒක නිසා තමන්ගේ ඉරියව්වේ සැප වෙන එක මිස තමන්ගේ ඉරියව්වේ විස්්‍රාම වෙන එක මිස තමන්ගේ ඉරියව්වේ හුදේකලා වෙන එක මිස වෙන එකක් ගැන බල බල ඉන්නා තාකල් අපි සතියට කොනහනවා. වර්තමාන මොහොතට කොනහනවා. සම්පත්‍ය කියන එක දන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් විදිච්ච ගතිය කියලා ගත්තා. ඒක දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං ඉන්නම් අනික් තාලෙට ඒට ඉඳලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ සමාධියට යන විට කිසියම් සිදුවීමක් එළියක් වෙන දෙයක් පෙනේද සමහරු සමාධියට නොගොස් ඉදිරියට යයිද භාවනා කරන විට සමහරුන්ට සිහි විකල් වේ කියා මා අසා ඇත එසේ සිදුවේ නම් ඒ වලකාගත හැකි කෙසේද ඒක නේද භාවනා නොකර ඉඳපුවාම ඉවරයි ඒක නම් කරගත්තා හැබැයි භාවනා නොකරත් පිස්සු වැදෙනවා ඒක වලක්කන හැටි මන් දන්නේ මේ ආව මේ මෙල්බන් වල ඉන්න මේ ඔයද අංගොඩ හිටපු ප්‍රධාන දොස්තර මහත්තයා ඩියල්විස් එයාන්නේ ආගේ දරුවෝ දෙන්න හැමදාම භාවනා කරන්න එනවා. ඉතින් එයාගේ එයාත් එක්ක මම ගොඩාක් කතා කරලා බැලුවා පස්සේ මට පොත් වගේ දුක් කෙනා දුන්නා. ඉතින් එයා කියනවා මේ භාවනා කරත් නැත්තත් ඒක පිස්සු ඇදලක ලෝකෙ හැටියක්. භාවනා කරලා හැදෙනවද නැද්ද කියන්න දන්නේ නැහැ. අනිත් එක මේ ප්‍රශ්නේ තන්නේ කරම අර සමාධිය ඉස්සර කරගත්ත ප්‍රශ්නයක්. ඉතින් මේකට උත්තර දෙන්න ඕනේ නැහැ. මට අවශ්‍ය නැති නිසා මම කිව්වේ මේ වැඩමුළු අපි කරන්නේ සතිය ඇති කරගන්න. යම් කිසි කෙනෙක් සතිය පිළිබඳ අහනම හෙට උදේ වෙනකන් හරි ඉඳගෙන උත්තර දෙන්න. නමුත් මේ මම මේ දන්නේ නැති පාරක් දිගේ මා වෙන ගහන යන්න ගියාට මං දන්නේ ඒ නිසා ඒකට යන්නේ සමාජය උගන්වන ඒ ගැන කියන වැඩමුළු තියෙන අනන්තවත් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්නවලට උත්තර දෙයි මෙතන හොඳට මතකගෙන පළවෙනි වාක්‍යය පටන් අරගන්නේ මේක අපි සතිය පිහිටවන්න සතිපට්ඨාන වැඩ කඳවුරක්. සතිය පිළිබඳව නම් මේ ප්‍රශ්නම නැවත වර්ණනා කරන සත්‍ය පිළිබඳව ඒක මම හිතනවා මම දන්නා තරම් වෙලාව ගන්නවා උත්සාහ කරනවා. මේ සමාජයත් එක්ක ගලපන්න ගියාම ඇති වෙන සංකරතාව ඔය ඔක්කොටම වැඩිය මම දන්නේ. මම දැන් අවුරුදු 30 ගාණක් මේ භාවනා ලෝකේ ගත කරන කෙනෙක්. කොච්චර කිව්වත් මේ සත්‍ය සමාධි විපස්සනා වැත්තක දාලා සත්‍යයට යන්න කියලා. ඒක උගෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. ඒක තමයි ආපස්සට යamak කියලා. ආපස්සට යමනේ සරල ඍජු ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ වැඩ පිළිවෙලක් සතිය තියෙනවා. මේ පැත්තට ගිය ගමන් ඒකාන්තයෙන්ම පශ්චාත්තාපයක්. ඒ කියන්නේ sannivedanaye විකෘති වෙනවා. ඒ වගේම සංකර්තා පහළ වෙනවා. සතිය ඉස්සරහදී ගියොත් යන්න බාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ කියලා මට කියන්න හිතෙනවා. ඒකේ ඒක ඇබ්බැහියක් නෙවෙයි. සතියේ තියෙන මේ සමාධියේ තියෙන අබ්බැහිය කුඩු වලට ගහන කුඩු ගහනවා වගේ ගුණෝ වගේ ස්ත්‍රී දූර්තේ වගේ සූදෝ වගේ එකක්. ඉතින් ඒ නිසා ඒක දිහා නිවන ලබන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි තියෙන්නේ මම කියන්නේ. ඒ සංකෘතයති කරනවා. අබ්බැහියට ගියාට පස්සේ දාස වෙනවා. එන සතිය තියාගෙන ගියොත් ඒත් නැහැ. නිසා කර්මාකල මේ ප්‍රශ්නේ සතියට සාපේක්ෂව වර්ණ ගන්න අපි වෙලා ගන්නවා. එහෙම නැත්නම් මේ සමාධියට යනකොට මොකද වෙන්න ඕනේ ඒක පිළිපදව නම් ඒ ඒකයි අර අන්තිමට අහන කොටස භාවනා කළ පිස්සුවදනේ ගන්න සම්බන්ධයක් තියෙනවා. ඕලු වයර් මාරු කරගන්න හදන කට්ටියගේ මාරු වෙනවා. සතිය නෑ ඍජු කරලා දෙනවා සරල කරලා දෙනවා. ඒකෙන් තවත් වෙන ප්‍රශ්නයක් අපේ ඇඩිලේඩ් භාවනා කරගෙන යන යනකොට ඉදිරියේදී කමටහන් ගන්නේ කාගෙන්ද කෙසේද? ඔබ වහන්සේට උත්තරනේ. මේ කණ්ඩායමේ ඉන්න ඕන තරම් භාවනා කරලා මේ කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් කට්ටිය. ඒක නිසා කමටහන් ඉල්ලන්න එපා. ධර්ම සාකච්ඡාවක් මේ වගේ. මේ වෙලිවල ඒ ඒ දන්න කෙනෙක් කතා නොකර ඉඳී තියෙනවා. මොකද ඒ තමන්ගේ භාවනාවට බාධා වෙන නිසා. ඒ වගේම අනු අවත අධිතක්ෂේරු කරන නිසා. නමුත් සරලව තමන්ට ඇතිවලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරොත් මේ වගේ ප්‍රබුද්ධ සමිතියක මම හිතනවා පැහැදිලිව ඒ බලාපොරොත්තු වෙන කෙනාගේ අංග සම්පූර්ණ උත්තර නැතුණා තිබුණට වඩා හොඳ උත්තරයක් ගන්න පුළුවන් කක් තියෙනවා. මෙල්බන් වල ඉස්ලාම අපසරිව ප්‍රශ්න ඇති කරලා මම කැන්බරා ගිහිල්ලා එන ගමන් පිටපහුවෙන්ද මට යන ගමන තිබුණේ. ඒ බද්දනෝන කතා කරලා ගියා සෝනන්සු මේක අපි විශාල ගමනක මුල ආරම්භේ. මේක මෙහෙම කැපිලා යන්න දෙන්න බෑ. ඒක නිසා මට ඔබ වහන්සේට පුළුවන්ද සුමානෙකට පැයක් ලංකාවේ ඉඳගෙන මෙහෙට ටෙලිෆෝන් කරන්න. අපි උපවහන්සේට ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා. ඒක ලියලා මේ ඒක තියෙන්නේ මේ ඕපන් මයික් එකක්. කද්දේකට කියන්නේ මට මතක නැහැ. ස්කයිප් නේ ටෙලිෆෝන් එකෙන් ටෙලිෆෝන් කරනවා සද්ද ඇහෙනවා ඔඩියන්ස් එකට. ඉතින් අපි එදා ඉඳලා අද දක්වාම සෙනසුරාදා එහෙ උදේ 7:00ට මෙහි දවල් 12:00ට පොයේ දවසේ ඒගොල්ලන්ගේ පොයේ යන්නේ සෙනසුරාදා ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. අපිත් ඒ වගේ කරලා මීටර කර කට්ටිය එකතු වෙනවා ඒක යනවා. ඊට පස්සේ මේ ළඟදී හදාගත්ත MixLR කියලා අලුත් සිස්ටම් එකක් තියෙනවා. දැන් අපිට හොඳට 3G හම්බෙලා තියෙනවා. ඒකෙදී මීටර කර මං ගිය වෙලාවේ ඉඳලා හැම බණක්ම හැම ධර්ම සාකච්ඡාවකටම මෙහි සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මෙහි ඉඳලා ප්‍රශ්න අහන්න බෑ. ලිඛිතව නම් යවන්න පුළුවන් ටෙක්ස්ට් එකක්. හැබැයි ඒ වෙලාවෙම අහන්න පුළුවන්. එහෙ ඉන්න එක නා දැන් මේ මහත්ය කරනා වගේ වැඩි ඉගෙනුනට පස්සේ සේව් කරොත් ඒ ක්ලිප් එක ඕන වෙනකොට ඕන වෙලාවක අහන්න පුළුවන්. කෙලිම මික්සලා අහනකොට පොඩි රිලේයින් ගැප් එකක් තියෙනවා. තප්පර 10ක වෙනසක් හිටිනවා. රෙකෝඩ් කරුවට පස්සේ අහන්න කිය මොකක්වත් නැහැ. හොඳට තියෙන ඒව මේ නව තාක්ෂණය හරහා ඇතිලා තියෙන දේවල් ඒව අනුමත හිතලා තියෙනවා. මම කියනවා මේ කණ්ඩායමට ඇති. කණ්ඩායමේ තියෙනවා ඒ අවශ්‍ය කරන Java. ඒ නිසා මේ වගේ රැස් වෙන්න සමගිය රැස් වෙන්න සමගිය සාකච්ඡා කරන්න සමගිය විචරයන්ද ස්වාමීන් වහන්සේට තියෙන අපිනක් එහෙම නැත්නම් ප්‍රබවතාවයක් මේ වගේ දෙයකට නායකත්වය දෙන්න. ඉතින් ශාය සාකච්ඡාවක් කරගෙන යනවා මම හිතනවා මේ තමන්ටත් තම තමන්ටත් වෙනවා ඔය කායිද මෙහි දැන දීනවල කරනකොට ඒත් මොන මාත් එක්ක ඇවිල්ලා කිව්වා මෙහෙම සානස අවශ්‍යතාවයක් තියෙනවා මම මේකට මුල් වෙන්න ගිහිල්ලා මගේ භාවනාව කැඩෙද මාන්නක් කාර්කමක් එයිද කියලා මම කිව්වා මේක දන්න නිසා කියලා සීමිත පිටසක් අරගෙන සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ යා යාගේ කමටහන් සුද්ධ කරනවා වගේ කච්චත් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේ ප්‍රශ්නේ ආවා මම මේ උත්තර දුන්නා මේක මට පැගයි ඔබ වහන්සේට මේ ඉදිරිපත් කරනවා කෙසේ නමුත් පුදුමාකාර උනන්දුවක් මට ඇති වුණයි කියලා තියෙනවා මේ අපි සාකච්ඡා කරන දේ මිනිස්සු අත්දකිනවා ඒ නිහතමානිකමක් තියෙනවා කාටවත් කැපවසන් ගැහිලි නෑ භාවනා කරන කට්ටිය කියනවා සාකච්ඡා කරනවා ඒක නිසා අසරණයි කියලා හිතන්න එපා. අනාතයි කියලා හිතන්න එපා. තමන් ළඟ තියෙන ඊටිබන්ධම් පත්තු කරන්න අනුන්ගේ පෙට්‍රෝල් නම් පත්තු කරනකම් ඉන්න එපා. එතකොට එළියක් ගරුතර ස්වාමීන් වහන්සේ හුස්ම ඉහළ පහළ යාම පිළිබඳව දිගින් දිගටම සිත යොමු කළෙමි. සෑහෙන වේලාවකට පසු එය එකට ගැට ගැසූ දරමිටියක් බඳු ඝන වායු ධාරා රාශියක් බවත් එහි ඝන බව, සිසිල් බව, ගලායන බව දැනගත්ෙමි. එහෙත් ටික වේලාවකදී මගේ හිඳගත් ඍජු ඉරියව්ව වෙනස් වී මා ඇලවි හරහට සිටින්නාක් මෙන් දැනුන විට ඔස්ම ඉහළ පහළ යාම පිළිබඳ අවධානය ඉරියව්වේ අසාමාන්‍ය ස්වභාවයට යොමු කළෙමි. එහෙත් එය භාවනාව අවසානයේ දක්වාම නොවෙනස්ව දැනුන නමුත් මා ඇලවි සිටගත් සම සිටගත් කමක් නැතයි සිතා නැවත උස්ම ගැනීමට අවධානය කිරීමට දිගින් දිගටම දැඩි උත්සාහ කළෙමි. එසේ ඇලයට හරස් අතට සිටින්නාක් මෙන් දැනෙන්නේ මනසටද නැත්නම් ඇත්තටම කය ඇලවීම නිසාද? Thank you. ඔබ වහන්සේට නිවන් අවබෝධය වලට මේ කුසල් හේතු වේවා. මේක නම් තමයි පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ සැක හිතන වෙලාවල් වලට සහතිකයක් දෙන්න පුළුවන්. ඇත්ත කරලා බලලා ඇත්ත වහගත්තට සතිය කැඩෙන්නේ නැහැ. ඒක මම සහතික කරන්න ඕතෙන් ගියාට පස්සේ. ඒ නිසා ඒ වෙලාවට බලනකොට තමයි ඇලේ තින්නේ කියලා එමෙහිට ඇත්ත කරලා වහන්න මුකුත් වෙන්නේ නැහැ. ඒතර බලන්න පුළුවන් සමහරට ඇල වෙලා තියෙන්න පුළුවන් සමහරට ඇල වෙලා නැති වෙන්න පුළුවන්. ඇල වෙලා තිබුණත් නැති වුණා සතිය තියෙනවනේ. එච්චරයි අපිට අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ දැනගන්න පුළුවන් මේ කනේ තියෙනවා තුන් පැත්තට හැරවිච්ච දඟර තුනක් ඒ දඟර තුනෙන් තමයි ළඹේ ආරම්භය ඒ නිසා අපි හයියෙන් කැරකිලා කැරකිලා නතර වෙච්චහම තාමර පොඩි පොඩි කාලේ අපි ඒක කරන්නේ කරකොලත ඇරිය වගේ ගතියක් හිටිනවා ඉතින් ඒක නිසා අපි මේ කෙලින් හිටගෙන ඉන්නවා කිව්වට ඒ මොළයට යන මෙසේජ් එකක් විතරයි. මොළේ හදාගත්තොත් කාට හරි මේක ඇද වෙලා තියෙන්නේ කියලා මොළයට කැවුවොත් ඒ මනස කොච්චර කෙලින් හිටියත් එයාට දැනන්නේ ඇද වෙලා වගේ තමයි. ඒක නිසා මේ මේ මනස අපිට මේ මවාපාන දේ ඒක තේරුම් අරගන්න හරි අමාරුයි. අපි ඒක මේ දැන ගැනීමට ඉතුරු කරන මිසක් ඒක බාධාවක් කරගන්නේ නැහැ. ඒකට හොඳ පරිශීලනයක් කරලා තිබුණා මේ භෞතික ජෛව විද්‍යාඥයෝ ඒ ওই සත්තුන්ගේ ගොඩකගේ මේ අර කනේ තියෙන ඒ දඟල තුන දිනු වෙලා නැහැ. ඒගොල්ල පරිණාමය බොහොම පහත් මට්ටමක ඉන්නේ. ඒගොල්ල කරන්නේ අක්ෂිකුහරේ අක්ෂිකුහරේ යටට දූවිලි කෑල්ලක් හරි ගලක් හරි මොකක් හරි වට ගත්තට පස්සේ ඒකෙන් තමයි ළඹේ ගන්න. ඉස්සගේ පරීක්ෂණ කරනකොට ඉස්සගේ ඇස්කුහරේ තුල ඉස්ස වරින් වර හැලියට දාන වරින් වර හැතුලට දාන. ඇස්කුහරේ තුල වැලි කැටයක් වැටෙනවා. එයා ගසනකොට එන වැලි කැටයක් තියා ගන්නවා. ඒ වැලි වලින් තමයි ළඹේ ගන්න. ඉතින් මේක හොයාගත්තට පස්සේ ඉස්ස දාලා තියලා තියෙනවා තනි කර පිරිසිදු වතුර වතුර ටැංකියක වැලි නැති. ඊට පස්සේ හැවෑරියට පස්සේ දැන් හොඳටම දන්නවා ඇස්කෝරේ වල මොකක්වත් නැහැ කියලා. ඊට පස්සේ එක ටැංකියක පාලක පරීක්ෂණය අනිත් එකට යකඩ කුඩු ටිකක් දාලා. දැන් මෙයා යකඩ කුඩු ගියාට පස්සේ යන්නට යන්නේ දැන් වැලියට නෙවෙයි යකඩ කුඩු. ඊට පස්සේ බරපතල කාණ්ඩම කුඩ පැත්තෙන් තිබ්බාම ඉස යටි අතර පින්නනවා. කාණ්ඩමේ ගුරුත්ව ඌට ගුරුත්වාකර්ෂණය කියන වැලියට බරනේ දැනෙන්නේ. කාණ්ඩමට වැලිය මේ මේ යකඩ කුරේට කාණ්ඩමක් අල්ලපු ගමන් පැත්තට ඇල්ලුවොත් ඌ පැත්තට පින්නනවා. උඩට ඇල්ලුවොත් යටි අතර පින්නනවා. ඒ නිසා අපිට ඕනේ ලක වයර් මාරු කරන්න පුළුවන්. දැනටත් මාරු වෙලා තියෙනවා. ගොනා යන කකුල් කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමානෙට කියලා ප්‍රෙඩිසිල්ලා කියන්නේ. අපි හිතන්නේ අපි හරියට කෙලින් යනවා කියලානේ. බුදුජානනාථට විතරයි සුපතිට්ඨිසෝ පාද තියෙන්නේ. බුදුජානනාථේ විතරයි පය තිබ්බොත් ලිසලා වැටෙන්නේ නැත්තේ. ඒ මොකද සීලේ හින්දා. සීලේ පතිත්ථාය නරෝසපඤ්ඤෝ සීලේ අඩුපාඩු නම් එතක හැම දෙෙම චපලයි. කොයි එක කොතනින් හරිය චපල බව පේනවා. අපේ පද කකුලේ අටලෙට හිටින්නේ නැහැ. ඉතින් මුණ පොළොවේ ඇදයි කියලා පොළොවට දොස් කියනවා. නටන්න බැරි. නමුත් ඇදේ තියෙන්නේ. ඒක නිසා තේරෙන පටන් අරගෙන තියෙනවා මේ මනසේ තමයි මේ ඔක්කොම වැඩ කැලට කියන්නේ. අපි ඒක ඇත්තක් කරගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියන්නේ. නමුත් මනස වැඩ කරන්නේ මගේ සුභ සිද්ධියට නෙමෙයි. එයාට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. එයාගේ න්‍යාය පත්‍රය මොකද්ද? මන් ලව්ව ಜಾතිය බෝ කරන එක විතරයි. එයින් එහාට මොනම දෙයක්වත් මේකේ නැහැ. ඒක තියෙන්නේ තව ಜಾතිය බෝ කරන එක විතරයි. ඉතින් බුදුරජාණන්සේ අපගබ්බ ක්‍රමයක් උගන්වනවා බෝ කිරීම නතර කරලා Brahmacharyaට ගිහිල්ලා ඔබ මේ චක්‍රෙන් එළියට ඵලයක් කියලා. ඉතින් ඒකට මේ ශරීරයත් එක්ක අපිට තරහ වෙලත් බෑ යාළු වෙලත් බෑ. මොකද මේක අවුරුදු කෝටි ගාණක් පරිණාම වෙලා ඇවිල්ලා තියෙනවා. නමුත් බුදුරජාණන්සේ කපනවා කැපිල්ලක්. දෙවට ගාගත දැලිපියක මහිල කැපෙන්න හමන කැපෙන්නේ නැති වෙන්න අදින්නේ. ඒ හරියට මේ ශරීරයට වද දෙන්නේ නැතුව ශරීරය හරවනවා නිවන පැත්තට. එතකොට ස්නායු පද්ධතිය, රුධිර පද්ධතිය, මේ වේදනා, මේ සංඥා ඔක්කොටම දෙනවා උත්තරයක් උතුර ජනනාසි කණ්ණාඩිය මූණට අල්ලලා වෙනදා පායට යන හැම දෙයක්ම නිවනට අරමුණු කරනවා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේක අනිවාර්යයෙන්ම චපලයි. කරකවල ගෙනියන්නේ සංසාරේ. ඊට පස්සේ ඒකම පෙන්නලා මෙන්න බලාපන් මේකේ තියෙන චපලකම පොර තමයි ඥානය කියන්නේ කියවට පස්සේ ඒකේ චපලකම නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ ඉරියව්ව අපිට ලොකු වැදගත්කමක් වෙන්නේ අපි අනුන්ගේ ආකල්ප වලට ගරු කරන තාක්ක. අපි තනියෙන් භාවනා කරනවා කොයි ඉරියව්වත් ප්‍රශ්නයක් නැහැ. අපිට අනුන්ගේ ආකල්ප වලින් පිට යන්න බෑ අපි ආචාර ධර්ම පද්ධතියක ඉන්නේ. නමුත් අනුන් කවදාකවත් අපි නිවනට යොමු කරන්න අපිට ආධාර දෙන්නේ නැහැ. අනුන් කරන හරියක් කරන්නේ අපි කුප්පලා අවසලා ටැක්ස් ගන්න එක විතරයි. ඒ නිසා ජීවත් වෙන්න අරමුණට යන්න කියලා සතිය පිහිටන එහෙම නැත්නම් වර්තමානයේ ඉන්න ඉරියව්වට හිත තියන්න පුළුවන්කම තියෙනවා නම් ඉතුරු හරිය පස්සේ හදා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද කර ප්‍රාස්වාද කිරීමට උත්සාහ කිරීමේදී සමහර අවස්ථාවල උදරයේ උදරය දැඩි පීඩනයක් සහිතව සාමාන්‍ය හුස්ම ඉහළ පහළ ගැනීමේදී නොදැනෙන බරගතියක් සහිතව ප්‍රාශ්වාස කරන බව දැනේ. විටෙක ඒ අධිකව සුලම් පිරුණු බැලුම් බෝලයක් ලෙසින් අපහසුවක් ගෙන දෙයි. භාවනාව අවසන් වූ පසු එවන් අත්දැකීමක් නොලැබේ. මද වේලාවකට පසු ඒ මුදෙනී ගියේ. එය භාවනාවේ ස්වභාවයක්ද නැතහොත් හිඳගෙන සිටීමේ ඉරියව්වේ අපහසුතාවයද? ඔබ වහන්සේට තව තවත් ධර්ම දාන ලබා දීම සඳහා මේ කුසල හේතු වාසනා වේවා. මේකට කියනවා ආයාස කර හුස්ම ගැනීම නිසා ඇති වෙන ප්‍රශ්න. ඒ නිසා අපි අර හුස්ම ප්‍රකට කර ගැනීම සඳහා හුස්ම හිර කරනවා ආයාසයෙන් හුස්ම ගන්නවා. ඉතින් එතකොට මේ පිටිපස්සේ කොන්දේ මේ තාරකමස් පිටු අමාරු වෙනවා, ඉෂිකක් කුම් වෙනවා, දැඩි ආයාස, දැඩි වෙහෙස එනවා. ඒ නිසා කියනවා හිතලා හුස්ම ගන්න තාක්කල් ඒ යෝගාවචරය ශරීරයට වද දෙනවා. අපි ඉඳ ගන්න ඕනේ යම් ඉරියව්වකට ස්වභාවයෙන් හුස්ම අනායාසයෙන් වෙන එක දකින්න. එහෙම නැත්නම් කිසිම චේතනාවකින් තොරව ස්වභාවයෙන් හුස්ම වෙනවා දකින්න. නිදාගෙන ඉන්න බබෙක් දිහා බලන හිටියොත් හොඳට සුවසේ නිදාගෙන ඉන්න කෙනාගේ හොඳට තේරෙනවා ඒක ස්වයංක්‍රීයව යන්ත්‍රය වැඩ කරනවා. ඒකේ තමනුත් තමන්ගේ ඒරියාව තුළ සුවසේ නිදා ගන්න ඕන නිදාගත්ත බබෙක් වගේ. මේල ස්වභාවික උස්මට යන්න දුන්නොත් ඕකේ නැහැ. මේ එන්නේ ඉක්ම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තාරාවගේ බඩපල්ල පිටර ගත්ත කතාව අහලා තියෙනවා. පතරක් ධාරාවක් ඇවිල්ලා හැමදාම පිටරක් දාලා යනවා තට්ටක් දාලා යනවා. ඉතින් කට්ටිය එකතුලා කියනවා මේක හරි කරදරේ ටික ටික ගන්නට රෙඩි ඔක්කොම ඒ හැරේ ගන්න පුළුවන්. බඩ බලන. ඒ වගේ අර එන එක නැතුව අපැත්තේ මිනිස්සෙක් කියනවා මේ මල් කපනවා කියන එක අහලා තියෙනවද? තෙලිච්ච කිතුල් ගස්සන. ජීවකාරීලා තෙලිච්ච ඔය හැමදාම දවසට තුන් සැරයක් හොඳට මල් වැටෙනවා තුන් කැත්ත කපනවා කියලා නැත්තම් උදේ හවස විතරයි කපන්නේ. තුන් කැත්ත කපනවා කියන්නේ මේ මනස නගින්න අමාරු නිසා මිනිහා මල කපලා ගෙනල්ලා මුට්ටිය උඩ ගැට ගැහවලු දුමේ. කිලිම වැක්කෙරෙන්න බුද්ධියට වැක්කන එක ලේසි. ගාත්‍රාගින්න තුන් සැරයක් කරනවට වැඩිය ලේසි කෙලින්ම මල කපලා ගියා. අර කවුද මහදැන මුත්තා එළුවගේ බෙල්ල ගත්තා වගේ වැඩ. මෙහෙම ප්‍රතිඵල මිරිකලා ගන්න හදනවා. එතනම දඬුවම් කරනවා. අපාය යන්න ඕනේ නැහැ. ඒක ලාභයි. මොකද මේ දඬුවෙන් පස්සේ හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ මේ ප්‍රශ්නකට චෝදනා කරන මේ ආයාස කර හුස්ම ගැනීම නිසා ඇති වෙන දෙයක්. ඒක වෙනවා. ඒක ගැන කරදර වෙන්න එපා. ඒ තාක්කල් සතිය පිටවන්න යන්න එපා. ඒ තාක්කල් දැනගන්න තාම කෝඩුගත කෝඩු ගති තියෙනවා. කෝල ගති තියෙනවා. මේ සබකෝලේ කියලා එකක් තියෙනවා. අපිට සබකෝලේ තියෙන තාක්කල් කතාවක් කරන්න බෑ සබකේ. ඒතර අපි මොනවා හරි ප්‍රයෝග කරලා ඒ සබාවට හුරු කරගත්තට පස්සේ කතා කරතයි. අර වෙලාවේ කතා කරන්න ගියොත් Taman හිතන්නේ දෙයක් කියෙවෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ සතිය පිටුලා නෙවෙයි දැනගන්න ඕනේ ඒ දණ්ඩේ යන්න බෑ පඬිතයන්. බල්ලෝ ඌරෝ යනවා. එළුව බල්ලෝ කිසි ගාණක් නැතුව ඒ දණ්ඩ යනවා. පඬිතයන්ට ගියාම මේකේ සමබර භාවය බලනවා, ගුරුත්ව කේන්ද්‍රය බලනවා, අන්තිමට ගිහිල්ලා අඩිය තියන්නත් කලින් වැටෙනවා. ඒ නිසා භාවනා කරනකොට තේරෙන්නේ හුස්ම ගන්නවත් බෑ. ඔන්න අපේ පඬිතකම. අපි මේ නිකං කරන හුස්ම ගන්නවත් බෑ භාවනා කරන්න කියලා. මොකද්ද කතා කරන්නේ? ඒ තරම්ම රඟපෑමක් කරන්නේ. ඒ තරම්ම මේ ප්‍රතිඵල ඉක්මනා කරන අවුලක් කරන්නේ. ඒක දැනගත්ත එක කොච්චර ලොකු දෙයක්ද කියලා හිතනද අඩු ගානේ හුස්ම ගන්නවත් බෑ. හොඳම දේ තමයි වාඩි වෙලා හොඳට ඉරියව්වට හිත දාලා හුස්ම ගැන බලන්නේ නැතුව මම මේ ඉරියව්වේ සුවසේ ඉන්නවද? කිතර ගියා වගේ, අම්මා ඩොඩොකට ගියා වගේ, ආවෙක් තමන්ගේ පැලැස්සට ගියා වගේ මුවෙක් තමන්ගේ පැලැස්සට ගියා වගේ මේකේ විස්්‍රාම වුණොත් භාවනා පටන් ගන්නයි. දැන් ඉඳගත්කම අදිනවා පිබිනෝ නයි පිබිනෝ වගේ. ඉතින් ඉසේක කොමෙන්න තුන කරන්නේ. කැම්පස් එකට ගියාම කැම්පස් ඩෝප් එක කියලා ඕක තමයි දෙන්නේ. හයියෙන් හුස්ම ගන්න කියනවා කරකොල වැටෙනවා. අර ඔක්සිජන් ඩෝස් එකක් ගිය එකම හැබැයි ලේසි ක්‍රමයකුත් තියෙනවා වගේ. මොගුප් භාවනා ක්‍රමය. ඒකට කියන්නේ සුල්ලුම් භාවනා ක්‍රමය කියලා. ඒ භාවනා ක්‍රමේදී මේ ඔක්කොල වාඩි වෙන පැය කමාර හෙල්ලෙන්න තින්ද ඕනේ. ඉඳගෙන අයියෙන් හුස්ම ගන්න විනාඩි 15. ඔක්කොමලා දිනවා. ඇදලා නතර කරගන්න ඔය ආලෝක සියල්ලම ඩක්කලා එනවා. ඔය අපි සම්යන්ති සමතෙන් ගන්නෙව්වා ධානයෙන් ගන්නෙවා සේරම දඩස් කාලා එනවා. මොකද එන්න ඔක්සිජන් ඩෝස් එකක් යනවා. ගිය ගමන් ඕනේ ගමන් ඔක්සිජන් දීපු ගමන් ආලෝක ගන්න පුළුවන්. ඒක නිකන් පොඩි වැඩක්. හයියෙන් හුස්ම ගන්න, ඇස් දෙක වහ ගන්න ඕන්න දිදුලන ආලෝක. ඊට පස්සේ කියන හෙල්ලෙන්නේ නැතුව පැය කමාරක් හිටපන්. මේ ගිය ආත්මේ සුන්නුම් කරපු එකනේ තමයි. ඒ නිසා ඉඳගෙන පිපිනවා. ඒ අර වේගිරි කන්දේ ආමතෝ කසපාමතෝ ඉන්න කාලේ ඉතින් පොයේ දවසට එනවා සෙනඟ තිල්ලර ගන්න. ඉතින් භාවනා මන්තියක් තානේ. මේ ආමතුරිය බිස්නස් මයින්ඩ් දාමතුරු ඒ සෙනග ආවට පස්සේ ඉතින් වාඩි වෙලා යාමර කමට ආන් දෙනවා. ආරි උපාද කම උපාද කමලා නෙන්නේ. දැන් වාඩි වෙලා හුස්ම දිහා බලන්න. එනකොට එනවා කියලා මිනිහ. යනකොට යනවා නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා යනකොට කියනවා මේ නයි වාගේ පිබිද්දේ මෙපෑ මම යන්නම් ඈ කියලා යනවා. ඔහොස නැත්තම් හුස්ම ගන්න ගියාම පිඹින්න පටන් ගන්නවා. මම දන්නේ මම වැරදි නිරීක්ෂණයක ඉඳලාද කරන්නේ කියලා පළවෙනි ආක්කියම තියෙනවා. ආස්වාස කරලා ප්‍රස්වාස කිරීමට වෑයම් කරනකොට කියලා. ඒ වෑයම් කියනකොටම තේරෙනවා ස්වභාවික හුස්මක් නෙවෙයි වැටලා තියෙන්නේ. මම ආස්වාස ප්‍රස්වාසයටම හිත යොමු කරගෙන ඉන්නකොට මේ මට තේරෙන්න ගත්තා මේ නහස්පුඩු හොරලම හුස්ම ටික ඇතුළට යනවා ඊට පස්සේ පිට කරනකොට තේරෙනවා උණුසුම මට පිට වෙන බව ඊට පස්සේ මට පිටේන ආස්වාසේ දිහා මම ගෙවෙන කම්ම බලන් හිටියා. ඒ ඉන්නකොට මට සීතලට සීතලට වෙනද නොදැනෙන තරම් සීතලක් දැනෙන ගත්තා. ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව මට පහදලා දෙන්න. එකයි මට පිළිතුරු කරගන්න ඕනේ. එක ආස්වාසයක්ද බැලුවේ නැත්නම් සමා වෙන්නේ. එක ප්‍රසවාසයක්ද බැලුවේ නැත්නම් ප්‍රසවාස කීප එක ගෙවෙන තැන බැලුවා. කීපයක්ම බලලා බලන්න. එහෙමනම් ඕක තමයි මම බලාපොරොත්තු වෙච්ච දේ. මොකද ආශ්වාසයේ කෙලවර දකින්න බෑ ඒක ඩ්‍රග් එක සැරේම ඩොක් කාලා හිටිනවා. ප්‍රශ්වාසයේ හිමීට ගෙවෙන්නේ. ඉතින් ඉස්සල තමයි යාරු වෙන්න ඕන. උස්මත් එක්ක හාද වෙන්න ඕන. උස්මත් එක්ක සුහද වෙන්න ඕන. වෙලාවෙ වල ස්වභාවයෙන් හුස්ම යන්න ඇරලා දැන් දැනගන්නවා නැති තැනක ඉඳලා ඔන්න ආශ්වාසයේ පටන් ගත්තා. ඒක දිගට ආශ්වාසය කියලා දැනගත්තා. ඊට පස්සේ ප්‍රශ්වාසය පටන් ගත්තා නම් දැන් මේක ගංගාවක් ගිහිල්ලා වැලි කන්දකට බී ගන්නවා කියලා හිතන්නේ. දිග ගංගාවක් ගිහිල්ලා ගිහිල්ලා වැල්ලකට බී ගන්නවා කියලා. අන්නේ වගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නොපෙනෙන තැනක් යනවා. එතකොට මේ නොපෙනෙන තැන මගට යනකොට දැනීම අපේ දැනෙන ගතිය අපිට තියෙන සංවේදී භාවය කඩලා යනවා. නමුත් තාම වැඩේ යනවා. අපේ සංවේදී මට්ටමේ යට යන්නේ කියලා. ඒක නිකන් යට හිත කියලා කියන්නේ. නමුත් හොඳටම ඇහ ගහගෙන ටෝච් එක ගහගෙන ඔය බලන හිටියොත් අපේ සංවේදී මට්ටමත් වැඩි වෙලා වෙනදා නොදැක්ක මට්ටමට මේක ගෙවම් කරන හැටි, ඡය වෙන හැටි, වැය වෙන හැටි දකිනකොට අපි උඩ හිතේ ඉඳලා හිමීට යට හිතට බස්සනවා. නිකන් දෝනාවක බින්ජක් ඇතුළට බස්සනවා වගේ. ඒකට වටපැති වලින් අසරණ ගති, බය ගති අනම්මනම් එනවා. නමුත් Taman දන්නවනම් මං ඉස්සලා එකට වැඩි මේකෙදි බැස්සා. ඊට පස්සේ මේකෙදි බැස්සා කියලා යන්න පටන් අරගත්තොත් තමන්න තේරෙන පටන් අර ගන්නවා මේක හුස්මක් හුස්මේ අවසානයේ Nirodhe තියෙනවා. Nirodha සත්‍ය කියන්නේ Nirodhetම තමයි. Nirodhe කියන්නේ ගෙවන් කිරීම. වැය කිරීම. නමුත් යනකොට එන බය නිසා මේක හරි වැරදි කියන සැකේ නිසා අපිට පළවෙනි සැරේම යන්න බෑ. නමුත් ඔහොම කර කර ඉන්නකොට එන්නේ එන්නේ එන්නේ මේක නිරුද්ධ වෙන හැටි මේක ඡය වෙන හැටි මේක වැය වෙන හැටි විපරිණාමයටපත් වෙනට ගියාම හිත කෝල කරලා හිත අන්දමන්ද කරලා දැන් මේක තියනවද නැද්ද කියන මට්ටමට ගෙනියනවා. භාවනා කරන්න කරන්න කරන්න මේ මට්ටම එන්නේ එන්නේ එන්නේ ඉතාම ගැඹුරු තැනකට හරයි යනවා. මේක ආනාපාන විතරක් තියෙන එකක් නෙවෙයි. ඉම්බීම හැකලින් බැලුවත් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුජානන්ස කියනවා මේක ඉස්සල්ලාම යෝගාවචරයකට ගෝචර වෙන්නේ මොකද මේක පේන්නේ මරණයක්. මේකේ තියෙන්නේ වැයවීමක් අපේ හිතේ ඒක දකින්නේ හූනියමක්, කාලකන්නිකමක්, අවමංගල්‍යයක්, අභව්‍ය දෙයක් කියලා. ඒ නිසා ආධුනිකයට දෙන්නේ නැහැ. මේක දීපු ගමන් ආධුනිකයා අන්ධවන්ද වෙනවා. ඊටන්ස කියනවාට ගොරෝසුට නාස්පුඩු පුරවාගෙන යන ආසත් ප්‍රසවාස දෙක බලලා මෙතෙන්ද යනවා වෙනකොට පටන් ගන්න තැන පොඩ්ඩක් බලන්න කියලා. ආස්වාසිය පටන් ගන්න. ඒක ඉතින් මංගල කාරණාද බබා උපදින වෙලාවෙනේ. එතකොට ඉතින් රෙක්සෝන අරගෙන ලක්ස් ප්‍රේයර් බබා බලන්න යනවනේ කට්ටිය. බර්ත්ඩේ පාටි දාන්න. පළවෙනි දණ පටන් අර ගන්නකොට සංවේදී බව ඇති වුණාට පස්සේ ඉබේම හිතේනවා එහෙනම් පටන් ගත්ත එක ඉවර වෙන්නේ කොහොමද කියන්නේ. ඒ නිසා මේ මජ්ජේ සූත්‍රයේදී තියෙනවා ඕනම කෙනෙක් ආනාපානයි කියලා වාර්තා කරන්නේ ගොරෝසු ආස්වාස සහ ප්‍රස්වාස. මුලත් එක්ක ආස්වාසය බලනවා මුලත් එක්ක ප්‍රස්වාසය බලනවා කියන එක තමයි පටිච්චසමුප්පාද කියන වෙන මොකක්වත් නැහැ. ඔය පටිච්චසමුප්පාද තියෙන සම්පූර්ණ රහස තියෙන්නේ යමක හට ගැනීමත් එක්ක බැලිමේ ධම්ම හේතුපබව. ඒක දැක්කට පස්සේ ඉතින් මේ මහටගත් දෙයක් ගොරු වුණාට පස්සේ නැති වෙන්න එපාය. ඒක අබැග්ගකින් වැටෙන්නේ. ඒක නිකන් අහම්බකින් වගේ. ඉතින් ඒක තමයි නිරෝධය කියන්නේ. ඒ නිසා බුදුරජාණන් කියලා තියෙන ආනාපානෙ මුල ඒකාන්තයක්, මැද ඒකාන්තයක්. මේ අන්ත දෙක අතරට පස්සේ ආගම දකින්න එක තමයි නිරෝධ සත්‍යය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මජ්ජේ සූත්‍රයේ ලස්සනට ඒක විස්තර කරනවා. ඒකම තමයි මහසී සයද සෝහන්සිය නාම රූප පරිඥාන පච්චේ පරිඥා ඥාන සම්මස්න ඥාන කියන එකේ ඔය ටික ලස්සනට විස්තර කරනවා. ඉතින් ඒක පේනවා මේ ජීවන කියන එක දුර ඈතක තියෙන එකක් නෙවෙයි. ඒ තියෙන දේ බලන්නේ නැතුව අනුන්ගේ කුණු කන්දල් බලන නිසා මේක වැහිලා තියෙනවා. බැලුවත් අපි බලන්නේ හටගන්න තමයි. බැලුවත් අපි බලන්නේ පැවැත්ම විතර. අපිට නැති වී යන වෙලාව, ඡේ වී යන වෙලාව, වැවි යන වෙලාව බලන්න පුළුවන් ඔයගේ කොණ්ඩේ ඉදුණාට පස්සේ. ලන්දාරි කාලේ වුණා කරන්න ගියොත් එහෙම අම්බෝ මේ යන ගෝ එකත් එක්ක මේ යන නවරැල්ල වුණා කරන්න බෑ. හට ගැනීම තමයි බලන්නේ. අද බුදුරජාණන්සේ කලු කෙස්ටියෙදී වැඩේ කරගත්තා. දෙනාසර් කිව්වේ බ්‍රාහ්මණයෝ කිව්වේ ඒ රජ රජ ගී රජගෙන් නික්මිච්ච කලු කෙස්ටියන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ වගේ කතා කරනවා සරුවත් නැහැ කියලා එහෙම වෙන්න බෑ. අපි මේකට අයිතිකාරෝ කළු කෙස්සලා නැහැ සුදු කෙස්සලකන් ඉන්න ඕනේ මේ ඥානය ලැබෙන්නේ කියලා බුදුජානනාංශයට අගෞරව කරනවා. නමුත් මේක මේ ඡේවීම බලන්න ගත්තොත් ඒකට ශිල්පය අවශ්‍යයි, ඒකට දැනුම අවශ්‍යයි, ඒකට බණ අහන්න ඕනේ. ඔය කියන ටික තමයි මම අදහස් කරන්නේ. ගරු ස්වාමින් වහන්ස සපයන ලද උපදෙස් මාලාවේ පිටුව 16 in this very life පොතෙන් උපුටාගත් ප්‍රශ්න උත්තර මාලාවේ 30 සක්මනේ යෙදෙමින් කිසිවෙකුටත් ධර්මයේ ගැඹුරු පැත්ත නිරීක්ෂණය කළ හැකි වේද උත්තරයට අමතරව මෙය තව දුරටත් විග්‍රහ කර දෙනෙමින් ඊට කරුණාවෙන් ඉල්ලමි සිටේ බැලීමෙන් මොන ඉරියව්වේ හිටියත් නිවන් දොරක් කරනවා. විදගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිදමින් හිටියත් නිදාගෙන හිටියත්. එහෙම නැත්නම් අතරමැද ඉරියාපත සංදි තියෙන හැම තැනකදීම පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ හැම මොහොතකම විපස්සනාට ගොදුරක්. විපස්සනාට අරමුණක්. නමුත් මේ සමතේට තියෙන කැමැත්තදී නම් එහෙම කියන්න බෑ. සමතේ ගන්න පුළුවන් ඉඳගෙන විතරයි. ඒ නිසා මේ ඉතිහාසයේදී අපිට සමතේ කියන්නේ භාවනා, භාවනා කියන්නේ ඉඳගෙන ඉඳීම කියන මේ තුන එකට අඳුරගෙන තියෙනවා. ඔබට භාවනාවයි සමාධියයි ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒ නිසා භාවනා කියනකොටම අපිට හිතට එන්නේ ඇත්තක වහනා තප්පිටක් තියානින් එකක්. ඉතින් ඒ නිසා අපිට හිතා ගන්න බෑ සක්මනේදී යථාර්ථය අවබෝධ වෙයි. පැසිකිලි කැසිකිනකොට යථාර්ථය අවබෝධ වෙයි. නිදාගෙන ඉන්න ඉරියව්ව අවබෝධ කරගන්න පුළුවන්. හිතගෙන ඉන්නකොට පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඉතින් අර සම්ප්‍රදාන කුල කල්පනා කරන කෙනෙකුට මේ විප්ලවීය ක්‍රමය දීපු ගමන් මේ වගේ විතර්ක පහල කරනවා. ඉතින් ඒක නිසා ඒ චංකමානිසංස සූත්‍ර චංකම චංකමානිසංස සූත්‍රෝ ඒකෙදි බුදුරජාණන්සේ මේ පෙන්ලා දීලා තියෙනවා මේ දීර්ඝ ගමනේ යන්න නම් සක්මණෙන් ඔබ පුරුදු කෙරුවේ නැත්නම් අතරමඟ වැටෙනවා. ඒ වගේම අවස්ථා කීපයක් සඳහන් වෙලා තියෙනවා අටුවාවේ. ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ගුරු හාමුදුරුවෝ ගාවට ගුරු හාමුදුරුවෝ දැනගන්නවා මෙයාට වීරියයි මදි. මෙයා මේ සමතේට බර වෙලා ඉඳගෙන ඉන්නවා විතරයි සක්මන් කරන්නෙත් නෑ සතියක් මදි. නැත්නම් සතිය පනපවන්න ඕන කියලා මෙයාට හොඳ ධෛර්යය උපදවන විස්තරයක් කියලා දෙනවා සක්මන් භාවනාව. ඉතින් අර හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ සකයි මේ කිව්වට මේක වෙදින ගුරු හාමුදුරුවෝ ඒක අස්පනා අපිට පේන්න සක්මණේ නිවන් දකින්න පුළුවන් කියලා ගිහිල්ලා එයා ගිය ගමන්ම සක්මණ අමදලා පියවර තුනක් ඇවිදිනකොට රහත් උනායි කියලා කියනවා. ඒ තරම්ම සතුටකින් මම මෙතෙක් නොකර හිටපු නොදන්නා හිටපු ගරු නොකර හිටපු දේ කරනවා කියලා. අයිසෙන් බුද්ධ ආගමේ කියනවා ගුරු ආමතුරුත් එක්ක රැය හැඳපානේ ගෝලිය ඔක්කොම භාවනා කරනවා. සක්මණේ. මේ කතා බතා මොකුත් නැහැ. මේ ගුරු හාමුදුරුවෝ අහනවලු දැන් මේක තේරවාදී තියෙන කතාව. ගුරු හාමුදුරුවෝ අහනවලු මේ ඔයත් මැරෙන හැටි දැකලා තියෙනවා. ඉතින් දැකපැත්ත කියලා තිනවා ඕ මම මෙහෙම දැකලා තිනවා අත අරහෙම මැරලා තිනවා මෙහෙම මැරලා තිනවා කියලා එක එකනා එක එකනා කරලා පස්සේ එහෙනම් ඔබ දැනගන්න මේ ධක්මනේ මම දැන් මෙතන ඉතක් කරනවා මම එහා කොල්ලට ගිහිල්ලා මෙතෙන් එනකොට මම මැරනවා කිව්වා. කියලා එහා කොල්ලට ගිහිල්ලා මෙතෙන් එනකොට හරියට එතෙන් එනකොට මැරෙනවා. ඒ තරම්ම දන්නවා මේ හිතේ පිරිසුදුකම. අය සෙන් මාස්ටර් කෙනෙක් ඒ වගේ සක්මන් කරනට ඇහුවලු උඹලා දැකලා දිනවද මැරෙන හැටි කියලා. ඊට පස්සේ මෙහෙම මෙහෙම මෙහෙම ආකාරයට මැරලා තියෙනවා. ඊට පස්සේ ඇහුවලු ඔළුවෙන් හිටගෙන මැරලා තියෙනවා දැක්නවා කියලා. නෑ කිව්වලු එනම් බලාගෙන ඉන්න කිව්වලු ඔළුවෙන් හිටගත්තලු මැරෙනවා. ඒ තරම් මේ මරනවා කියන එක බය වෙන්න දෙයක් නෑ. එයා මේ මරණයමුත් කාට හරි පාඩමක් කරලා තියෙනවා තමයි මැරෙන්නේ. දැන් අපි නම් කියන්නේ බැංකුව පිටුම ගෙනින් කොච්චර account balance තියනවද අපිට නැත්තම් තව මේ මොනවාද කල්බතු ගෙවන්න කොච්චර තියනවද අනම්මනන්නේ අපිට මතක් වෙන්නේ. නමුත් මේ ඕන ඉරියව්වක ඉන්නකොට සතිය පීඩන්න පුළුවන් තාම අපි ළඟ තියෙනවා අව탁සීරු කිරීමක් අතපල්ලේ වැටිලක් සක්මනට මම දකිනවා ගියත්තන්ගේ භාවනාවේ ප්‍රධානම කොරේ තියෙන්නේ හොරේ තියෙන්නේ වැරද්ද තියෙන්නේ සක්මන් නොකරන නිසායි කියලා. සක්මන් කරන්න දන්නවනම් ඔය භාවනාවට වෙලා නැහැ කියන කතාව වෙන්නේ නැහැ. ඕනේ වැඩක් කරනකොට එහාට මෙහාට යන ගමන් ඒ පියවරේ සතිය පිටවන්න යනකොට අනන්තවත් වෙලා හම්බ වෙනවා මේ ඉඳගෙන පරියක් කරනකොට සතිය පිටවන්න. ඒක නිසා සක්මනත් පරියන්කේ වගේ මේ භාවනා දොරටුවක් එහෙම නැත්නම් මේ ප්‍රවිෂ්ඨයක් අපි අර තියෙන සම්ප්‍රදාය කඩා ගන්න බැරිකම තියෙන්නේ. මොකද මේ සමතෙට සමාධියන තියෙන කෑදරකම නිසා මේක වෙන්නේ කියලා මම චෝදනා කරනවා. යෝගාවචරයාට උපදෙස් පොතෙහි ප්‍රශ්නාංක 30ට සම්බන්ධයි අරකුන්ද. සක්මන් භාවනාව කරන විට වම දකුණ හෝ සවනවා, ගෙන යනවා, තබනවා යන ක්‍රියා කෙරෙහි අවධානය යොමු කරන විට මෙනෙහි කළ හැකිය. තවත් ධර්ම කරුණු මොනවාද? යමක් දුටුවොත් දුටුවා ඇසුනොත් ඇසුනා කියන දේ තුලින් ගැඹුරු ධර්ම කරුණු අවබෝධ වීමට ඇති මාවත පැහැදිලි කර දෙන්න. ඔයකින් පටලව ගන්න දෙයක් නෑ. සක්මණේදී ඕනම වෙලාවක ඉන්දිය සංග්‍රහයේ පැත්තෙන් කතා කරනකොට අහනකොට අහන බව දන්නවනම් දකින්නකොට දකින්න බව දන්නවනම් අඩු ගන්න එතන එන්න තියෙන කෙලෙස් චක්කුණා රූපන් දිස්වා නිමිත්තක් ගායි හෝති නාන ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේ තං අසංගතං විරන්තං උපපජ්ජති පාපකා කුසල ධම්මා අභිච්ඡා ව්‍යාපාද පාපකා කුසල ධම්මා තත්ස සංවරය උපපජ්ජති ශක්කති චක්කුන්තය ඇහැට රූපයක් ගැටෙනකොටම මනාපව අමනාප රූපයක් එනකොටම දැන් යෝගාවචරය දන්නවනම් uppannam manapam uppannam amanapam කියලා එතකොටම යාට අවස්ථාවක් හම්බ වෙනවා මේ මන අපේ අමනාපේ මත යම් තාක් කෙලස් ප්‍රමාණයක් එන්න පුළුවන් ද රාග ද්වේෂයිද මම ඒවා නොයේම පිණිස නූපන්න කුසල් නොයේම පිණිස මම කටයුතු කරනවා කියලා රූපය දැකලා මනාපේ මනාවේ පහළ වුණත් කෙලස් ඇති නොකිරීමේ හැකියාව යෝගාවචරයට තියෙනවා ඒක සක්මණේදී විතරක් නෙවෙයි ඕන ගණකදී ගන්න පුළුවන් සක්මණේදී කරන්නේ තබන පියවර එකකට වෙන එක නක් දෙකකට මෙනෙහි කරනවා තුනකට මෙනෙහි කරනවා විසුද්ධි මාර්ගයේ 6කට මෙනේ කරන්න හැටි තියෙනවා. කොහොම හරි කරන්න දෙන්නේ මේ පියවරත් එක්ක ආහද වෙන එකයි. ඒකත් එක්ක යාළු වෙලා ඒක නිසින්ින්ද මේ අනායාසයෙන් කෙරෙන්නදරලා පිට කෙනෙක් බලා ඉන්නා වගේ බලා ඉන්න එකයි සක්නේ දැන් විශේෂයෙන් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස කරුණාකර ප්‍රශ්න දෙකක් ඇසීමට කාලය දෙන්න. ලස්මී කුමාරතිලක ස්වාමීන් වහන්සේ <clears throat> අපි හැමදාම සිකුරාදට ධර්ම සාකච්ඡාවක් තියෙනවා අපේ පන්සලේ. එහෙම අවස්ථාවකදී අපේ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවාම ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය මේ ඔබ වහන්සේ ආවහම අහගන්න කියලා කිව්වා. ඒ ප්‍රශ්නය තමයි දැන් සම්මා ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා සමාධියේ සිට නිර්වාණය දක්වා ගත්තාම අප දැන් සම්මා සමාධිය කියන එක අපි පොතෙන් ඉගෙනගත්ත විදිහට අර ආර්ය මාර්ගඵලයක් මුල් කරගෙන ඒ වගේම මාර්ගඵලයක් මුල් කරගෙන සමාධ භාවනාව කරගෙන යනකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානවලින් වලට පැමිණ උපේක්ෂාව ලබාගෙන තමයි සම්මා සමාධිය කියන්නේ කියන එක තමයි තේරලා තියෙන්නේ. කරුණා කරලා ඒක ටිකක් විස්තර කරන්න. නමුත් ඊට පස්සේ පස්වෙනි, හයවෙනි, හත්වෙනි, අටවෙනි කියන ධ්‍යාන ගැනත් සම්බන්ධ මේ අපිට අහන්න ලැබෙනවා. අපි කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අරූපාවචර ධානය කියන්නේ කොහොමද මේ අරූපාවචර ධානය ලබන්නේ කොහොමද එතකොට එක සූත්‍රයක කියවුණා බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ දිනමකට කියනවා විදර්ශනා භාවනාව සහ අරුපාවචර භාවනා දෙකම ප්‍රත්‍යක්ෂ විදියට හොඳට කරන කෙනාට තමයි නිර්වාණය කියන ඒ අදහස ලැබෙනවා. එදා අපි ස්වාමීන් වහන්සේට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපි මේ අරුපාවචර ධ්‍යාන කියන එක අවශ්‍ය නැහැ කියලා හිතාගෙන හිටියේ. ඉතින් දැන් මේ සූත්‍රයෙන් පේනවනේ මේක අවශ්‍යයි කියලා. ඉතින් කොහොමද මේ අරුපාවචර ධ්‍යාන කරන්නේ වඩන්නේ කියලා. එතකොට කිව්වා ඔන්න ධම්මජීව හාමුදුරුව එනවා අහගන්න කියලා. ඔන්න ආවා ඔන්න ඇහුවා. චුල එහෙමයි සංඝසී සූත්‍රේ නම නම් මට මතක නෑ. හැබැයි අරුපාවචි ජුලේදාන සූත්‍රය. දෙවෙනි කොටසට නම් උත්තරේ හම්බුණා අපි පොට්ටපාද සූත්‍රය, ආනන්ද සප්පාය සූත්‍රය, චූලසොඤ්ඤත සූත්‍රය. මේ ඉන්දි ඉස්සලා නිතරණවනේ කරපු ටික. ඒකෙදි ඔය පස්සේ කොටසේදී ඔය අරුප ධාන විපස්සනා අධ්‍යක්ීමත් අතර මගේ මට වැටහෙන ටික මම පුළුවන් තරම් විස්තර කරා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් අහන්න ආනන්ද සප්පයි සූත්‍රයේ චුල ශුන්්‍යත සූත්‍රයේ ඒක අහපු එකෙක් ළඟදිත් කියලා තියෙනවා සාන්තේක හරි වටිනවා. ගියාට පස්සේ ඉස්සල්ලාම කරන පෙබරවාරි පස්සේ ඉඳන් මම යන්නේ 6 වෙනිදා රිට්‍රීට් එක පටන් ගන්නවා. ඒකට මහා ශුන්්‍යත සූත්‍රයක් ගන්න ඒක හරි වැදගත් කියලා. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නට ගත්තොත් මේ සමාධිය සම්මා සමාධිය ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගය හට යන්නේ සම්මා සමාධියට යන්න ඉස්සෙල්ලා <clears throat> සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සමාධි බල සමාධි ඉන්ද්‍රිය සමාධි බොජ්ජංග සමාධි සම්මා සමාධි කියලා සමාධිය තත්ත්ව හතරකට කොට නැගෙනවා. ඒක තනිකර විපස්සනා පාරක් තියෙනවා. එතකොට ඒ එක එකක් එක එකක් තමයි අත්දකගෙන යනවනම් ඒක සමහර විටක සමවදින සමාධිය වෙනවා. සමහරට සමවැදීමකින් තොරව විඳීමක් ලබා ගන්න පුළුවන්. එතකොට සමවැදිච්ච කෙනා නම් කියන්න පුළුවන් ඒක මේ සමත සමාධිය පළවෙනි සමාධියට සමානයි, දෙකට සමානයි, තුනට සමානයි, හතරට සමානයි කියලා ඒක වර්ධනයක් සිද්ධ වෙනවා. සමත හෝ වේවා විදර්ශනා හෝ වේවා ਸਰවචනාංශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියන එක තමයි ආර්යමන් සංදී විදියට. ආර්යමන් සංදී කියලා කියන්නේ මේ ස්වාමීන් වහන්සේ ටිකක් හිමීට කියන්නේ ටික. බෑ මට මගේ ස්පීඩ් එකට දාන්න නැතුව මේ මෝටරේ වැඩ කරන්නේ RPM එකට ගන්න ඕනේ නැත්නම් මැෂින් එක දුවන්නේ නැහැ. <laughs> ඉතින් එතකොට ඒ එක එක සමාධි මට්ටම් 17ක් අඳුනගෙන තියෙනවා පස්සේ මේ මෙච්චරක් මේ එක එක මේ මට්ටම් ඇති අපිට විපස්සනා කරවන්න. උපචාර සමාධිය ඇති. පළවෙනි සමාධිය ඇති. දෙවෙනි උපචාරය ඇති. දෙවෙනි සමාධිය, දෙවෙනි ධ්‍යානය ඇති. ඕමෝම අටවරක් දෙක 16යි උපචාරයත් එක්ක 17ක් ස්ථාන තියෙනවා. කොයි එකම ත්‍රිපසනාවට යන්න පුළුවන්. ඉතින් යමොත් මේකට චරිත තියෙනවා සමහර චරිත ගොඩාක් සමාධිය වඩන්න ඕනේ. ඒ විපස්සනාට යන සමහර කට්ටිය ආන්තම් සමාධිය වඩාගත්ත ගමන් විපස්සනාට යනවා. ඉතින් ඒ නිසා මේකෙදි ඔක්කොටම හිතෙන තනි උත්තරයක් නැහැ. දැන් ඔය ප්‍රශ්නේ මහතු වෙලා තියෙන්නේ සමත පැත්තේ. සමත ධ්‍යාන පැත්තේ. මම පෙන්වන්න හදන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල කී සැරයක් සමාධිය සඳහන් වෙනවා. ඒ ඔක්කොම එකින් එකට එකින් එකට යොමු වෙන දේවල්නේ. ඉතින් ඒ යන්න යන්න යන්න යන්න සමාධියේ විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි ඔය කියන සමාධිය එකක් නෙවෙයි. සමාධිය එන්න එන්න විපරිණාමයටපත් වෙනවා රිෆයින් වෙනවා. ඒ රිෆයින්ඩ් වෙන්න වෙන්න ධර්මයේ දකින්න වෙනස් වෙනවා. ඒක හරියට තමන් දාන යත්ත කණ්ණාඩි මුට්ටු මේ දාල බැඳිලා තිබිලා පිස්සට පස්සේ පේන දේ හොඳට පිරිසිදු වෙනවනේ. නැත්නම් මොන බලන කණ්ණාඩි දූවිලි තියලා පිස්සට පස්සේ පිරිසිදු වෙනවා වගේ ඒ සමාධිය එකින් එකට එකින් එකට යනකොට සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සක. ඉතින් අම්මා කාට සමාහිත වෙච්ච ගමන් ඇත්ත ඇති ඇති පේනවා. දිය කඩක දිය රැලි නැත්තම් පාට කලවම් වෙලා නැත්තම් උතුරන් නැත්තම් ආසි නැත්තම් මඩ කලවම් වෙලා නැත්තම් ඉබිල බලන එක නෑ මොන පේනවා. අතුලත් පේනවා. නමුත් ඒක බැහැන වතුරක් නම් මඩ කලවන්නම් වර්ණයක් කලවන්නම් දියරලි සහිතනම් පාසි සහිතනම් මූණ මුඛ නිමිත්ත පේන්නේ නැහැ. මේ පහ තමයි නීවරණ ටික. නීවරණ අයින් වෙච්ච ගමන් ඒකේ මූණ පේන. ඒකේ එහා යුරි ඡායාව පේන. ගැඹුර පේන. ඉතින් නීවරණ අයින් වුණාට පස්සේ ඕකේ තියෙනවා එක එක මට්ටම් එක එක ස්ට්‍රැටිෆිකේෂන් ඒව ටික තමයි ඔය සමත සමාධිය විශ්ව කරන්නේ. විපස්සනා සමාධියේදී කාර් එකක් දුවනකොට දුවද්දි දුවද්දි බැටරිය charge වෙනවනේ. පටන් ගන්නකොට charge එකකුත් තියෙන්න ඕනේ cell starter එක ගහන්න. ඊට පස්සේ දුවද්දි charge වෙනවනේ. ඒ නිසා පුංචි කරන්ට් එකක් තිබ්බදි හරි කපන්න එන්ජින් එක start කරගත්තොත් මගදී charge වෙන බව විශ්වාසයක් තියෙනවා. විපස්සනා යෝගාචරය එහෙම තමයි යන්නේ. එතන එතනන සමාධිය. ඒ සමාධියට සාපේක්ෂව හුස්මේ හැටි, ඉරියව්වල හැටි පේන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපිට ඒ සාකච්ඡාව ඒකාන්තයෙන් චතුත් අධ්‍යාන සමාධියට නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධියටම යොමු කරන්න ඕනේ. ඊට පල්ලෙහා මට්ටමින් හරි තිබිලා ඒක සුද්ධ කරන්න පටන් ගත්තොත් සමාධිය දියුණු වෙන මට්ටමට Tamanට පෙර දැක්මක් දේවල් වල මූණ තර්ථය මතු පිට අර්ථය නෙමෙයි ඇතුළත නැත්නම් චිත්‍ර විතරක් නෙමෙයි කැන්වස් එකක් පේන්න පටන් ගන්නවා. දැන් මෙතන මේ ප්‍රශ්නෙට මුල්ම හේතුව සමාධිය කියන්නේ එකක් කියලා හිතාගෙන ප්‍රශ්නයක්. සාමහන්ස එහෙම හිතුවේ නැහැ. නමුත් ටිකක් පැටලිලා තියෙන්නේ ඥානපත දැන් අපිට තේරිලා තියෙන විදිය මට තේරිලා තියෙන විදියට පොතේ පතින් දැනුමින් විතරයි සම්මා සමාධිය සහ නිර්වාණය අතරදී ඥානපත ඇතිවීමක් අවශ්‍යයි කියලා. දැන් ස්වාමීන් වහන්සේ පොතක් මේ ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවනේ ඒ ඥාන සම්බන්ධයෙන් ඒ ගැන පොඩ්ඩක් අපිට කරුණු කියන්න. ඒක ඇත්තටම ඒ මම පරිවර්තන කරපේක සුද්ධ විපස්සනාවට ගලපෙන විදිහට ලියලා තියෙන්නේ. උපචාර සමාධියෙන් පටන් අරගත්තාම භාවනා කරන ගමන් සතිය වෙන්නකොට එතන සමාධියත් වඩනවා ප්‍රඥාවත් වඩනවා. සමාධිය ප්‍රඥාවත් වඩනවා සමාධියත් වඩනවා. වඩන ලද සමාධියකින් ප්‍රඥාව ගන්නවා නෙවෙයි. ඒකට ක්ෂණ මාත්‍ර සමාධිය කියනවා. එහෙම නැත්නම් ක්ෂණ කණමත්ත්‍ටිතික තමයි ක්ෂණික සමාධිය කියලා කියන්නේ. ඒක හරියට කියන්නේ හිතවල තියෙන ටාගට් එකට වෙඩි තියෙන එක සමත සමාධිය නම් පයින් සතාට පිම්මට වෙඩි තියෙන එක විපස්සනා සමාධිය. ටාගට් එක හිර හිත කළා නෑ. අපි සින්ක්‍රොනයිස් වෙන්න ඕන සතාගේ ජම්මත් එක්කම තුවක්ක වනවන්න ඕනේ කොහොම හරි හදවත පසාරු කරන්න ඕනේ. හිතවල තියෙන ලෑල්ලක වෙඩි තිබ්බත් පණින පිම්මට වෙඩි තිබ්බත් හදවතට වදිනවනම් ඒ විරිකාරය දක්ෂයි. ඒ දෙකෙන් මේ මහසි සයිඩෝ අරගෙන තිබුණේ පයින් පිම්මට වෙඩිසිබිල්ල කොච්චර වැරදුනත් හරි ගියොත් ටාගට් එකට වෙඩිසිලා ගන්නවට වැඩිය සතුටක් ලැබෙනවා. ඒක හරි සෙල්ලක්කාරයි. ඒ විපස්සනා සමාධිය කියන්නේ අන්න එහෙම එකක් දෙක සින්ක්‍රොනයිස් වෙනවා. දෙක හරියට එකතෙන් වෙනවා. හැබැයි අර හිතවල තියෙන ටාගට් එක ගන්න මේ ફોකස් එක නෙවෙයි තියෙන්නේ මේ. ඊටදී ගොඩාක් සංකර අනින පිම්මට වෙඩි තැබිල්ලක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ ප්‍රායෝගිකව දන්නේ නැති නිසා ওই බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා දැනගෙන හිටියේ එකයි අපි සමත සමාධිය විතරයි. ඉතින් ඒ කට්ටිය ගියා ගිහිය ගිහියත් අන්න සමත සමාධිය වඩන්නත් බෑ වඩලා රකින්නත් බෑ. ඒ වගේම ඒකට මුළු ත්‍රිපිටකයම දරගන්නවා. ඒකට සම්පූර්ණ සිල්වන්ත වෙන්නවා. ඒකට සම්පූර්ණ ගිහිගේ අතාරින්නවා. ඒ කෙරුවත් මේ කාලේ සමතේ විතරයි විපස්සනාට කරන්න බෑ කියන ඔය හුනියම් පහක් තිබ්බා. මේ විපස්සනා මේ බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා. මේ අවුරුදු 60 ඇතුළත ගිහියෝ විසින් ඔප්පු කරලා තියෙනවා එකක්වත් ඇතුළත නිවන් දකින්න පුළුවන් කියලා. කිසිම ත්‍රිපිටක දැනුමක් ඕනේ නැහැ. පැවිදි වෙන්න ඕන කමකුත් නැහැ. සීලය පිළිබඳ 100ට 100ක් අවශ්‍යත් නැහැ. තියෙන තැනින් පටන් ගත්තොත් අරගෙන යන්න පුළුවන් කියන එක ඒක බටහිර ලෝකේ පුදුම විදියට අගය කරනවා. <clears throat> එහෙම නොවුනනම් මේ විප්ලවීය අදහස ආවේ නැත්නම් බුද්ධ ධර්මයේ උන සම්පූර්ණයෙන් මැකිලා යනවා. බෞද්ධයාගේ වැරදිකම නිසා. <coughs> දැන් එමනේ අබෞද්ධයෝ මේක පරිශන කරනවා. පරිශන කළ නිවන් නැති වුණත් <coughs> මේ ලෝකයේ වශයෙන් ප්‍රබුද්ධ මනසක් ඇති කරගන්න ගොඩක් ආනිසංස තියෙනවා. ඉතින් ඒක නිසා මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ ලොකු යුග මෙහෙවරක් කරා. <coughs> විප්ලවීය විද්‍යාවක්. මොකද බුරුමේ කියන්නේ අන්තිම සම්ප්‍රදාන කුල රටක්. ඒ ස්වාමීන් වහන්සේට ගහලා තියෙනවා බිම්ම දාගෙන පාග පාග ගහලා. දුමාකාර කෙනෙක්ම් කරලා නමුත් ඒ ශාන්ති කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ මුළු ත්‍රිපිටකෙම හදාarලා තාමත් විනයකරකව තාමත්ම කුසాగ්‍ර බුද්ධිමත් කිසිම ගුණයක් පෙන්වන්නේ නැතුව කරබනිනකොට ඔක්කොටම වෙලා දන ගහන මට්ටමට ඒ ශාන්ති ඇති කරගන්න. ඉතින් දැනටත් තියෙනවා මේ මේට විරුද්ධව කතා කරන්න නැත්තෝ ඉන්නවා. නමුත් ඒක මේ ජීනි තම සරලයි ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. අරක නෑ මේක නෑ කියලා නොකරන වේදකමන කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලන කතා නෑ ඒකේ. ඉන්න තැනින් පටන් ගන්නකොට නිවනම නැති වුණත් ඉන්නවට වැඩිය දියුණුවක් කරන් දෙනවා. ඉතින් එතකොට අර සම්ප්‍රදාන කුල පැත්තයි මේකයි අතර ලොකු මේ පරස්පර විරෝධී ගතියක් තියෙනවා. මොකද මෙතෙක් තිබුණේ ලංකාවේ අපේ සම්ප්‍රදාන කුල බුද්ධාගම. සමතේ වඩලම නැත්නම් ධ්‍යාන වඩලම යන්න ඕනේ කියලා. නමුත් අටුවාචාරින් වහන්සේලා ඊට අවුරුදු 10 ගානක ඉස්සෙල්ලා පොත්වල හොඳටම පෙන්ලා දීලා තියෙනවා ධම්මපදයේ පළවෙනිම කතාව. චක්කපල මහ රහතන් වහන්සේ ධ්‍යාන වඩලා නැහැ. එයා සුද්ධ විපස්සක ක්‍රමයට කියලා දෙනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්න මතුවීම සාධාරණයි. අපිට සරුවඥ උත්තරයක් දෙන්න බෑ. අපිට පුළුවන් ඉන්නේ ප්‍රශ්න විග්‍රහ කරලා ප්‍රායෝගික පැත්තට ගන්න ඕනේ. හැම කෙනාම උනන්දු වෙන පැත්තට යනවා මිසක් ඒ අරක නැත්තම් බෑ මේක නැත්තම් බෑ කියලා නීති දාන කට්ටිය ඒ නීති රැකගත්තා වයි. අපි ඒගොල්ලන්ට ආයිබෝන් කියලා අපි පාර යන එකයි කරන්නේ. දෙවෙනි කොටස විපස්සනාවයි මේ මොනවාද අරූපාවචර ධානය ගන්නකොට යම් තැනක ආනාපානේ නතර වුණා නම් එතනින් අරූපාවචර ධානය තමයි. අය එතනින් යාට තියෙන අරූපාවචර අත්දැකීම් තමයි. ඒක සියුම්. ආනාපානේ තියෙන තාක්ක රූපාවචරයි. කොටිම ප්‍රසවාසී වල ආශාසෙ පටන් ගන්න ඉස්සලා අරූපාවචරයි. ප්‍රසවාසී ඉවර වෙලා ආශාසෙ පටන් ගන්න ඉස්සලා රූප නැහැ. ඉතින් ඒකේ ආකාශය දකින්න අපි. රූප තියෙන පට ව්‍යාපෝ තේජෝ වායෝනේ. පට ව්‍යාපෝ තේජෝ නැති තැන කියන්නේ ආකාශය කියලානේ. ඒකට ආශාසයේ ප්‍රසාසයේ නිමාවස ආශාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා ආකාශය දකින්න. නමුත් අපේ ඇහැට ආකාශය පේන්නේ නැහැ. අපිට පේන්නේ ආකාශයේ භාවෙන දේවල් විතරයි. ඇහැට අහස බලපුවාම තරු පේනවා මිසක් හිස්තන පේන්නේ නැහැ නේද? තරු තියෙන ආකාශයෙන් 104ක් 103කට අඩු ප්‍රමාණයක් කියලා. විශාල ආකාශය තුරට අපි කවදාවත් වෙන කවි ලියන්නෙත් නැහැ. අගය කරන්නෙත් නැහැ. අපිට පේන්නේ අර තියෙන තරු ටික විතරයි. මම බුදුජානනාසේ තරු අධ්‍යා බලන තරු දෙක අතර වැද හිතනට හිත යොමු කරනවා. ප්‍රසවාසී වල ආස්වාසය. ඉවරුනට පස්සේ පේනවා හිතේ සතිය පාත්තන්න පුළුවන් අරමුණක් නැතුව. නමුත් එතකොට පේනවා විඥානේ নানা ආකාර දහංගට දාලා ආයෙත් රූප ගන්න හදනවා මේකට. මොකද එයාගේ අධිරාජ්‍යයේ තියෙන රූප ලෝකේ විතරයි. එතකොට පේනවා ආකාශය ගත්තට පස්සේ අපේ විඥානේ කොච්චර ෂටද කොච්චර මායාවිද අර නැතිවෙච්ච බලතල ලබා ගන්න මොනතරම් ප්‍රයෝග කරනවද කියලා ආකාශයටත් වැඩිය පිටිපස්සෙන් තියෙන විඥානං ඡායතනේ විඥානයේ තියෙන සැක කරන ගතිය. හරි දේ සැක කරන ගතිය. පාහර ගතිය. චපල ගතිය. වංචනික ගතිය. ෂට ගතිය පෙන්වනට පස්සේ එයාට තියෙන ආකාශයට යන්නේ නැතුව විඥානේ කවදාකවත් අල්ලන්න රූප තියෙන සාකල් විඥාන ලෝකේ තමයි අපි සම්පූර්ණ දාසත් වෙන්නේ. ඒක ගෙවම් කරන්නේ. අවකාශයේදී තිබුණා ඒක ලොකු දෙයක් ආකාශාන අංචායතනය ආකාශය අනන්ත ආයතනයක් කරගෙන ඉන්නකොට පේනවා විඥානේ ඉන්න දෙන්නේ නැහැ. එයා ඇවිල්ලා එක එක ප්‍රශ්න නගනවා මේක හරිද වැරදිද සමතද විපස්සනාද ඒකට පේනවා විඥානයේ කොහොම හරි යාගේ වර්ණ බලතල් ලබා ගැනීමට දෙකට බෙදලා අධිරාජ්‍යවාදී කරන්න හදන ක්‍රමයට මේ ආකාශය යාට බෙදන්න බෑ ආකාශේ වෙනස් වීමක් නැහැ. අජටයි. ගැට ගහන්න බෑ. අජට අවකාශය. ඒකෙදි විඥානේ පච වෙන්න නිසා යා දහංගට දාලා මේකේ අලුත් ඊන ලෝකමවනවා, මනෝ ලෝකමවනවා, තර්කමවනවා, සැකමවනවා. ඉතින් යෝගාචර මේ තේර විපස්සනා උපක්ලේශ බව දැනගෙන ඒකට පොහොර දාන්න නැතුව දැනගන්න නම් මේ විඥානේ මායාකාරී ගතිය දැක ගන්න. ඒක අහලා තියෙනවා. ඒකට පොහොර දාන්න නැති වෙන්න අදිෂ්ඨාන කරන්න ඕන. ඒත් තමයි ඔක්කොම ගියාට පස්සේ තමයි ආකින්චඤ්ඤායතන කියන්නේ ආකාසානංචායතන විඥානංචායතන එතකොට තමයි යෝගාචර තේින්න මෙතෙක් කල මං ආනාපාන නතරුණයි කිව්වට නතර වුණාට දැන්නේ වැඩ තියෙන තවත් ගොඩක් කොහෙදෝ යනවා නතර වෙච්චනේ පණින්න ගියොත් වෙන්නේ මේකටවත් යනවා ඒක ගියාට පස්සේ වෙනවා මේකෙන් සංඥා තිබුණයි නැතිුණයි අතර වෙනසක් නැති මට්ටමට යන එක තමයි නේව සංඥා නාසංඥා මේක ලොකු දියුණුවක් නැතිම තත්ත්වය හැමදාම පවත්වන්න බෑ ඒක සාපේක්ෂව පෙන්වන්න විතරයි පුළුවන්. ඊට පස්සේ කියනවා මේ නැති தත්ත්වය ඇති தත්ත්වෙන් කෙලෙසෙන්නේ නැහැ. එතකොට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තත් තමයි ඒකත් බුදුහාමුදුරුවෝ කියන සංකතයක් කියලා. ඒ ටික බොහොම ලස්සන ශුන්්‍යත සූත්‍රයේ ආනන්ද සප්පයි සූත්‍රයේ පොට්ටපාද සූත්‍රයේ ඒ සමහර තැන්වල සමත කියන වචනේ පාවිච්චි වෙනවා. සමහර මොකක්වත් නැතුව කෙලින්ම අරගෙන යනවා. නමුත් ඒව කවදාකවත් අර්ථකථන ඇවිල්ලා නැහැ. මොකද මෙතෙක් කාල අර්ථකථන ලියලා තියෙන්නේ සමතයානිකයි අතර විතරයි. මේ මහසි සයිඩෝ තමයි ඉස්ලාම් මතාවට ඒ විපස්සනා පැත්තෙන් විස්තර ඉදිරිපත් කරන්නේ. ඒකට සෑහෙන සෙල්ලක්කාර විදිහට මේක දිහා බලන් ඉගෙන ගන්නවා. අපේ හිත හරීම සම්ප්‍රදාන කුලයි. එහෙමනේ අපි පුරුදු කරන සිල්වන්ත වෙන්න කියලානේ පුරුදු කරන්නේ. නමුත් ඔය රූප ගෙවිච්ච ගමන් ඔය තීන සීල කතා පැත්තකට දාන්න. සදාචාර කතා පැත්තකට දාන්න. පිම්පව් පැත්තකට දාන්න වෙනවා. හරි වැරදි පැත්තකට දාන්න වෙනවා. හොඳ නරක පැත්තකට දාන්න වෙනවා. ඇති හැටියට මුණ දෙන්න. එතනින් එහාට බුද්ධ ආගම නැහැ. එතනින් එහාට සම්පූර්ණ මානව මනසට මේකට කඩළු සීමාවක් නැත්තනකට නයි. ඒකට බුද්ධ ආගමකාරයෝ කැමති නැහැ. ඒගොල්ලන් ඔන්න සිංහල බුද්ධ ආගමනේ. ඉතින් ඒකකොට ওই දෙක අතර උරස් වෙනවා. හැබැයි ඒක පුද්ගලිකව තමයි තීන්දුව කරන්න පුළුවන්. සමූහයකට යන්න කියොත් නම් කොක්කම තමයි. ඒකයි තනිපංගලම. එතනින් ඒ ආකින්චඤ්ඤායතන ඉඳලා නිරෝධ සමාපත්තියට යන්න ඇත්තටම රහත්ඵල සමාපත්තියයි නිරෝධ සමාපත්තිය බව සමානයි කියලා කියන මූල ධර්මානුකූලව. අනාගාමී වුණාට පස්සේ තමන්ට අෂ්ට සමාපatti තියෙනවනම් සංඥා වේදනා නැති තැන හඳුනා ගැනීමකින් හෝ විදීමකින් තොර තැනකට යන්න පුළුවන් ඒකට කියත හැකි සිය දිනස ගැනීමක් කියලා. කවුද කැමති සිය දිනස ගන්න? ඒ ස්පිරිචුවල් කන්සියුසයි. යමක් නැහැ, විඳින්න නැහැ, සංඥා නැහැ. අපිට ඕනෙලා තියෙන මේ නෙමෙයිනේ නිරෝධ සමාපත්තිය කියලා පාටියක් දාන්නනේ. මමම දැන් නිරෝධ සමාපත්තියට කියලා තියෙනවා කියලා ඒ බයිලා ඒ නෑ. ඒක කම්මෝගෝචිකාගෝ the old frog jumped into the water plop That's it. නිරෝධමපතේ යන්න තියා අඩු ගානේ ආනාපානෙක වෙන කොටත් එවුලනවා. තීන් දාඩිය දානවා. ඉස්සරහට යන්නේ පස්සට යන්නේ සමතද විපස්සනාද කියලා දඟලන දඟලිල බලනකොට ඔය සංඥා වේදිත නිරෝධේ සංඥා වේදනා දෙකෙන් අයින් වෙන්න හදන කෙනා කෙනෙක් ඉතුරු වෙන්න බෑ ඒක. මොකද සංඥාවේ තමයි වේදනාවේ තමයි මම ඇයිනේ. මාන්නේ තියෙන්නේ. සංඥාව තියෙන කවුරු හරි ඒක ඔක්කොම ගෙවම් කරලා අතෙන් යනවායි කියලා කියන්නේ spiritual commitment එකක් තමයි. ඉතින් මම හිතන්නේ ඕවා කිව්වොත් ලබනතරේ රිට්‍රීට් එකටත් එන එකක් නෑ කට්ටිය. කට්ටියට ඕන කරලා තියෙන්නේ මේ හොඳට භාවනා කරලා ගෙදර ගිහිල්ලා අඬ අර පාන්න. පින් නීති විචාරයි. මට එන්නේ මේ නයි වෙන දෙන්නන්නේ. අගය කරනවා. ඒක හරියම. කවුරුත් අගය කරන මුද්‍රජනද කියවෙක නමුත් අපිට මේක දරන්න පුළුවන්ද? Can we live up to that? අපේ මේ තියෙන ගොජෙත් එක්ක, අපේ මේ තියෙන මාන්නක්කාරකමත් එක්ක, අපේ මේ තියෙන කුට්ටි කඩා ගන්න තියෙන ආසාවත් එක්ක, අති මේ මමයි කෙරුවේ කියන කෙරුම වෙන්න හදන එකත් එක්ක උරස් වෙනවා. ඒකයි මම මේ කියන්නේ. ඒකට තනි වෙනවා. ඉතින් කට්ටිය ඒක ගන්න බබාලත් එක්ක නිවන් දකින්නේ. අවුල කට්ටියත් එක්ක. ඒ හරියන්නේ නැහැ. මට පුළුවන් මොකද මට බබාලා නැති හින්දා. අඩු ගන්න කියන්න හරි පුළුවන්. හොඳයි අපි හැබැයි තියෙන විනාඩි 20ක් දැන්නවත් වැඩිපුර. ප්‍රශ්න ඉවරයි. දැන් ඉන්නේ අපි මෙතෙන්ද සක්මන්ට යමු වෙනවා. ඒක හරි මේ ප්‍රශ්න දෙකට මම දන්නේ මම සාධාරණ අංග සම්පූර්ණ උත්තර දුන්නාද කියලා. මොකද මේ ප්‍රශ්න දෙකට උත්තර ලබන්න බෑ. ඒ தත්තරපත් වෙන්නේ නැතුව. මුළු ධර්මයෙන් උත්තර දෙන්න පුළුවන් වන්නේ. නමුත් උත්සාහ කිරීම හරහා අපි පැත්තට තල්ලුවක් දෙනවා. එතෙන්ට යනකොට මනුස්සය වෙනස් වෙනවා. ප්‍රශ්නවල උත්තර ලබනකොට ඒ ප්‍රශ්න අහන මනුස්සය නෙවෙයි උත්තරේ ලබන්නේ. මේ පුද්ගලයාට විපරිණාමය සිද්ධ වෙනවා. ඒ නිසා විතර එනකොට එඤ්ඤම් කියලා එන්න එපා. යන්නම් කියලා එන එකයි තියෙන්නේ. දැන් තියෙන්නේ ගිහලා එන්නම් කියලා නේ තියෙන්නේ. අර පරර මෝඩකම ඒ කෙඩිය පිටින්ම ගෙනියන්න ඕනකම තියෙන්නේ. මේකේ බෑ මේකේ පොත්ත හැම ගහලා චේත් ගිටි පොත්ත අයින් කරලා අරන් දෙනවා එනාපු එක දෙවේ යන්නේ ඒකයි පුරුෂ ධම්ම සාර්ථකය කියන්නේ පුරුෂයා দমনය වෙනවයි කියලා කියන්නේ එන එක න නෙවෙයි එළියට යන්නේ ඔට්ටුයි ඒක තොට්ටු නෑ අය ගෙනියන ඒජන්සි එකේ එහෙම ගෙනියන්න දෙන්නේ අපි ඒකට තව ඔට්ටුන්නක් දාගෙන නඹුරාමයක් දාලා ඩිග්‍රී එකක් දීලා කරන්න හදන්නේ ඒක බුදුහාමරොත් එක්කම. මේදි කෙනා අපිට ඔක්කොම තියලා යන්නයි තියෙන්නේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.